දෛ ගෞරවනීය මනෝරණී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ නිස්සරණේ පාතල 210 වන භාවනා වැඩසටහනේ 4 වෙනි ධර්ම සාකච්ඡා වාරය සඳහා සූදානම් වෙන්නේ. ඉතින් අදත් අපිට ලිඛිත ප්‍රශ්න කිහිපයක් ලැබිලා තිනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා පටන් ගමු. ප්‍රශ්න 9ක් ලැබිලා තිනවා ස්වාමීන් වහන්සේ. පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවුරුදු කීපයක සිට ආනාපාන සති භාවනාවෙහි යෙදෙමි. මේ වන විට ආස්වාස ප්‍රාස්වාස සංසිඳී ඇත. භාවනාවට වාඩි වී සිටින ඉරියව්ව මෙනෙහි කරන විට කයෙහි වේදනා දැනීම සිදුවේයි. ඒ පිළිබඳව මෙනෙහි කරමින් සිටින විට කය සැහැල්ලු වී නොදැනී යයි. ඒ తත්වයේ තුල විනාඩි 10ක් පමණ සිටින විට ඒ දැනීමද සියුම් වී සිත සංසුන් වේ. අරමුණු නොයන නිසා සිතෙන් සිත දෙස බලා සිටීම සිදුවන බව හැඟේ. මේ වන විට කය සිතේ පාලනයෙන් බැහැර වී ඇති බව වැටහි. ඇතැම් විට අරමුණ දෙකක් පැමිණ ඉක්මනින්ම පහ වී යයි. වැඩි වේලාවක් මෙසේ සිටියොත් නින්දට වැටෙන ස්වභාවයක් ඇති වේ. ඒ තත්ත්වෙන් මිදීමට භාවනාවෙන් ඉවත් වෙමි. භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් ඉතා ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉක්මනින් අවබෝධ වේවා. Mm-hmm. මම හිතනවා තව ටිකක් හැබැයි බලන්න පුළුවන් නම් හොඳයි කියලා මේ අපි සමහරලාවට ඉතින් පරයන්ක භාවනාදී ඉක්මනට හිත සමාධිමත් වෙනවා සමාධිමත් වුණාට පස්සේ අර වගේ දේවල් බලනවා බලනකොට එතන ඒකත් ඉක්මනටම නොදැනී යනවා කොච්චර කාලයක් විතර වගේ මේක කෙරුණාද කියන එක තමයි පොඩ්ඩක් දැනගන්න තියෙන්නේ මට දැනගන්න පුළුවන්ද කාගෙද කියලා හුඟක් කල් තිස්සේ මේ தත්ත්වය අත්දකින්නවද නැත්නම් මේ ළඟදිද පටන් ගත්තේ කොහොමද යා? අවුරුදු 4ක් 5ක් විතර වෙනවා. දිගටම ගෙදරත් භාවනා කරනවද? පැය කීයක් විතර? ඉස්සර නම් 4ක් විතර භාවනා කරා. පැය කමාරක් විතර භාවනා. පැය කමාරක් කරනකොට මොකද වෙන්නේ? ඒ අගහරියේදී ඉන්දියාගෙන ඉන සම්මාංශ. ආ. සක්මනේදී? සක්මන කරගෙන යනවා. ඒ තරම් මට පුරුද්දක් නැහැ. ඒ තරම් පුරුද්දක් නැහැ. සක්මන කළා එච්චර පුරුදු නැද්ද? මෙහි ආවට පස්සේ තමයි කරන්නේ. කොච්චර කල්ද ඒ කියන්නේ? අවුරුදු අවුරුද්ද? අවුරුද්දක් විතර. විතර නා. අවුරුද්දම දැන් කරනවද? ගෙදෙදි කරනවද? කරනවා සක්මන ටිකක්. හා හා. එතකොට ඒ කියන්නේ මෙතනදිත් කියන්නේ හරියටම කියන්නේ සමහර ලාවට අර සමාධියෙන් අපේ මේ භාවනාව පාලනය කිරීම පැත්තට ගියොත් කියන එක තමයි පොඩ්ඩක් අපි මේ මේ තේරුම් ගන්න තියෙන්නේ. නැත්තම් සක්මන ගානට යනවනම් සක්මනයි මේ පරයන්කේ සම සම වගේ යනවනම් සෑහෙන ඉන්ද්‍රිය සමතාවයකට ගන්න පුළුවන්. එනවා. නැත්තම් අපි සම්පූර්ණ අඩු වෙලා පරයන්කේ විතරක් කරද්දී හුඟක් ඔය සමාධි ඉස්සරහට යන ස්වභාවයක් තියෙනවා. සමාධි ඉක්මනට වැඩෙනවා. හිත වාඩින ගමන් සමාධි හිත සමාධි වෙනවා. ඉතින් යන්නෙත් ටිකක් ගැඹුරු සමාධියකට සමාලාට එතෙන්දී නොදැනී යනවා. නැත්තම් නිින්ද යනවා. ඒ පැති වලට එනවා. ඒ නිසා මේ පැත්ත මේ හරියට මගහරව ගන්න නම් අපිට ඉතින් සක්මණෙන් තමයි හුඟක් ප්‍රයෝජනෙ ගන්න තියෙන්නේ. සක්මණේ හින්දා ටික වැඩිපුර යෙදෙන්න. සක්මණේ ඒ කියන්නේ පරයන්ක බහනට වඩා වැඩිපුර සක්මණේ යෙදෙන්න. ඒකේ හැම හැම තිස්සෙම ඒ කියන්නේ දැනට ආනාපාන සතිය වැඩුවට පස්සේ කයේ දැනෙන දේවල් يعني ඒව හොඳට මතුවෙනවද නැත්නම් කොහොමද? එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් හෘද ස්පන්දනයයි නාඩි වෙටන එක හොඳටම දැනෙනවා. ආ ඒව බලනවා. බලනවා. කොච්චර කල් තිස්සේ බැලුවද? දැන් අවුරුදු 3 තුනක් විතර වාගේ. තුනක් තක් තිස්සේ බැලුවා. හා. එතකොට හිත මේ ටික උනන්දුවෙන් බලනවද මොනවාද තේරුනේ? එතින්දී ඉතින් තේරෙනවා අර ඇති වෙලා නැති වෙන හැටි. ඔව්. එහෙම අනිත්‍යයි කියලා හිතනවා ඒ උනාට විතරක් අර ටිකක් කියලා බලන්නට නින්ද කියලා. ඔව් අනිකයි සංසිඳන. නිකන් මේ නිකක් ටිකක් කියලා යනකොට කියන්නේ නින්ද යන්න කලින් මොකද වෙන්නේ? දැනෙන්නේ මොකද්ද? ඒක වේගවත්ව දැනෙනවා මුලදී. ඊට පස්සේ ටික ටික අඩු වෙලා යනවා. වේගය අඩු වෙලා යනවා. මේ කියන්නේ කම්පනයේ වේගයද? ඒ ඔව් වේගය මේ ස්පන්දනේ හෘද ස්පන්දනේ වේගය අඩු වෙවි දැනෙනවා. ඊට පස්සේ ශරීරේ පුරාමත් යනවා අමුතු දැනීම. ඒකත් තුනී වේගෙන ගිහිලා තමයි අර හිත දිහා බැලෙන්නේ. බැලෙන්නේ. හොඳයි. හිත දිහා බැලුවම මොකද හිතේ තත්ත්වය? එතකොට තේරෙනවා ඉතින් හිත දිහා බලා ඉන්නවයි කියලා. හරි. ඊට පස්සේ සමහරලාට අරමුණු වෙනවා ඔය. අරමුණු එනවා. ඔව්. හරි. ඇවිල්ලා ඒවත් ඉක්මනට යනවා. ආයෙත් එනවා අර තත්වෙට. කොයි තත්වෙටද? ඒ කියන්නේ හිත දිහා බලා ඉන්න. හරි. ඊට පස්සේ මුගක්ම දැනෙනවා මේ කය කය පාලනය වෙන්නේ නැහැ කියලා. එතකොට මේ දෙක් වෙන වෙලා වගේ මුගක්ම කය බරට දැනෙනවා නැගිටින්න හිටුවත් නැගිටින්න අමාරුයි. හරි. හිත දිහා බලන් ඉද්දද්දි දෝදේ සිද්ධ වෙන්නේ. ඔව් එතකොට මේ දැන් කයේ බරගතිය දැනෙනවා හිටපු ගමන්. එතකොට දැන් නැගිටින්න හිතුවත් නැගිටි ගන්න අමාරුයි වගේ. හරි. ඒ කයේ බරගතිය හින්දා නැත්තම් හිතේ හිත දිහා බලන් හිටියන කය කයේ බරගතිය නිසා. කය හොඳටම බරට දැනෙනවා. බරට දැනෙනවා. හැබැයි හිත දිහා බලන්න ගියාම හිතේ සිතුවිලි එන යන ගතිය අඩු වෙනවද නැත්නම් ඒ අඩු වෙනවද? එතකොට තමයි නිදිමත නිදිමත එන්නේ. හරි. එහෙමනම් يعني කමන්න යන විදිහත් නරක නැහැ. ඒ ওই විදිහටම කරලා කරන්න. ඒ කියන්නේ දැන් ඔය නිදිමත එන එකේදීත්, يعني නිදිමත එන අවස්ථාවේදීත් ඒ ඒ මට්ටමේදීත් අවදිමත් භාවය හදාගන්නයි තියෙන්නේ. දැන් අපි කය හොඳට සමනය වෙනවා. ඊනට මතුවෙන වේදනාවන් දිහා බලනවා. ඒ ටිකත් සමනය වෙනවා. ඒ ඒ පිළිවෙලටම යන්න කමක් නැහැ. ඒවත් හොඳට ඇති වෙන්නේ නැති කයේ මතුවෙන ලක්ෂණය මේ හොඳට බැලුවා. මේ ටික ඔන්න සමනය වුණා. ඊට පස්සේ ඔන්න වේදනාවන් හම් වෙනවා. මේ ටිකත් සමනය වුණා. දැන් බැලීම හරහා මම මේ කියන්නේ. හොඳට බලමින් ඉන්නවා. ඊට සමනය වුණා. ඊට පස්සේ ඔන්න ඉබේටම හිත දෙහා බැලෙනවා. බැලුණාට පස්සේ දැන් හිත කොහොමත් සියුම්නේ. කොහොමත් සම්පත් වෙලා පොඩ පොඩ තැම්පත් වෙනවා. හිතටත් පොඩ්ඩක් සිතුවිලි ටිකක් එහෙම එන්න දෙන්න. ඒ කියන්නේ ඕන්ට වඩා සම. ඒ කියන්නේ ඒකයි අර මම කිව්වේ ගා ගැඹුරු සමාධියක් එක මෙතෙන්ට ගියොත් හිතට සිතුවිලි එන්නේ නැහැ. සමාධිය තියෙනවනේ හොඳටම. ඉතින් හැබැයි පොඩ්ඩක් අපි මෙතෙන්දී හිත දිහා බලන්න ගත්තාම ටිකක් සිතුවිලි එනවා නම් හැබැයි ඒත් සතිය සහවුරු වෙලා නම් අපිට මේකට අහු වෙන්නේ නැතුව බලන්න පුළුවන් හැකියාව තියෙනවා. එතන එන යන ගතිය තේරෙනවා එතකොට. සිතුවිල්ලක් එනවා යනවා. ආයෙ තව එකක් එනවා යනවා. තව එකක් එනවා යනවා. දැන් සක්මනේදී සමහර වෙලාවට එහෙත් තේරෙන අවස්ථා තියෙනවා. හරි. ඇවිදගෙන යන බව තේරෙනවා. ඊට පස්සේ අරමුණකට ගියොත් ඒකත් තේරෙනවා. හරි. ඔව්. ආයෙ එනවා අර අරමුණට. හරි. අරමුණ නැති ගතියට. හරි. අරමුණ නැති ගතියට එනවා. සක්මනේදීත්. හරි. ඒ කියන්නේ සක්මනේදී යටිපතුලේ දැනෙන දෙයට හිත යන්නෙත් නැද්ද එතකොට? මුලදී එහෙම ගන්නවා. ඊට පස්සේ අර විදිහට අරමුණ නැති ගතියට එනවා. හරි. එතකොට එතකොට ඒ කියන්නේ ඇස් අරගෙන සද්ද අහගෙන ඊළඟට අනිත් අයත් ළඟ ඉඳද්දී මේ පාදත් දැනෙද්දී ඉන්න පුළුවන්ද ඒ එකකටවත් හිතනවා? සුළු වෙලාවක් පුළුවන් ස්වාමීන් වහන්සේ. වැඩි වෙලාවක් බෑ. ඔව්. හරි. හොඳ යන විදිහ ඒ කියන්නේ නරක නැහැ. තාටිය සක්මන කරමු. තාටිය සක්මන කළා සක්මනේ වැඩි වෙලාවක් ඉන්න. ඒකේ අර එන යන ස්වභාවය තේරුම් ගන්න. සිත හිතේන සිතුවිලි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පාදයේ දැනෙන දේ වෙන්නත් පුළුවන්. ඒක ධාතු ලක්ෂණ වෙන්න පුළුවන්. ඒ හැම දෙයකම ඇති වෙන නැති වෙන ස්වභාවය බලමින්ම යන දැන් ඔය හරියද. ඊට පස්සේ වාඩි වෙලාත් අර පිළිවෙලටම යමු. කායන් පසනාවේ ඉසලා බලනවා. ඊට පස්සේ මතුවෙනවා නම් වේදනාව ඒකත් බලනවා. ඒකත් සමනයටපත් වෙනවා. ඊට හිමීට හිත දෙහා බලනවා. සිතුවිලි වලටත් එන්න දෙන්න. ඒවත් එනවා යනවා. ඒක ගැනත් බලමින් ඉන්න. ඊට පස්සේ අර ඔය දැන් කියනවා වගේම ඔතෙන්දී අර නිින්ද යන්න පටන් ගන්නවා. වෙන්න පුළුවන්. මොකද ඒ කියන්නේ අරමුණක් ඇත්තෙත් නැති තරම් සියුම් වෙලා. ඉතින් එතකොට එතන මේ සිහිය දිනුනලා මදි නම් අනිවාර්යෙන් ඔතන නිින්දට වැටෙනවා. එහෙනම් ඕක දැනට ඔහොම ඔයාන විදිහටම වෙන්න දෙන්න. වෙන්න දෙදී කොහොමද මේ නිින්ද ජය ගන්නේ? නැත්තම් මේ නිින්ද යන ගතියකින් තොරව මේ தത്വයේ අවදීන් ඉන්නේ. එතන තමයි ඇත්තටම දැන් අපි හදාගන්න තියෙන්නේ. කියන්නේ අපිට එතනට යන්න අවශ්‍යයි. මෙතන දැන් අරමුණු ඊටාම සියුම් ස්වභාවයේ තියෙනවා. ඒ තියෙන්නේ හිතේ විතරයි. අරමුණු වෙන්නේ හිත විතරයි. ඒකත් ක්‍රමානුකූලව ෂේ වෙලා ගියාට පස්සේ හිත නින්දර වට ගන්න නැතුව කොහොමද අවදියෙන් ඉන්නේ? එතකොට ස්වාමිනාසේ අරමුණු ගැන බැලුවොත් හරියද? ඒක තමයි. අරමුණු දැන් බලබලා ඉඳද්දී මේගොල්ලෝ නැතිලා ගියේ. එහෙනම් දැන් ආයි දැන් බලන්න එකක් නැහැ. දැන් දැන් ආයිත් අපි අතපය හොලවලා හරි හයියෙන් හුස්ම අරගෙන හරි අලුණක් අලුතෙන් ඇති කරොත් ඒක නිවැරදි නැහැ. දැන් වෙන්නේ ඔක්කොම සමනය වීම පැත්තටමයි යන්න තියෙන්නේ. එතකොට එතකොට සමනය වෙනකොට අවදියෙන් ඉන්නේ කොහොමද කියන එකයි හදන්න තියෙන්නේ. ඒක පුහුණුවෙන්මයි වෙන්න තියෙන්නේ. ඒක නැවත නැවත වෙන්න ඉඩ හරින්න. නිින්ද යාවි කරන්න දෙයක් නැහැ. හැබැයි අර දැන් සක්මනේදී එකයි මම කිව්වේ වැඩියෙන් සක්මනේ කිරීම හරහා එතන තමයි සතිය ඉස්සරහට එන්නේ. සමාධිය පැත්තට වෙනුවට. සතිය ඉස්සරහට ආවට පස්සේ යන්න මේකටත් ඒක උපයෝගී වෙනවා. පරයන්කටත් ඒක ප්‍රයෝජනවත් වෙනවා. අවදිමත් බවක් තේනවා. සියුම් සතියක් තේනවා. සියුම් සතිය තියෙනවා නම් එතන නිින්ද යන ගතිය අඩුයි. එහෙම සත්‍යයක් තියෙන්නේ. කියන්නේ නිින්ද දැන් සතිය කියන එක නිින්දට විරුද්ධයි. අවදිමත් බවමයි තමයි සතිය කියන්නේ. ඒක අතින් බැලුවහම. ඉතින් අවදිමත් භාවයක්. හොඳට අවධානයෙන් ඉන්න ගතිය. පිබුදුන ස්වභාවය. ඒක මේ සතියේනේ කිට්ටු වෙන්නේ. ඒක තමයි අපි සක්මණෙන් පුළුවන් තරම් හදාගන්නේ ඉස්සරහට. සක්මණේ ටිකක් වැඩිපුර යෙදিলা පරයන්ක යන විදිහ හොඳයි. ඔහම යන්න. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. නිස්සරණ වනපියසට මා නවක යෝගියෙක්මි. මා මාස දෙකක කාලයක් ආනාපාන භාවනාවේ නියැලෙමි. ඔබ වහන්සේ පෙර දිනක ලබා දුන් කමඨහන අනුව පරයන්ක භාවනාවේ නියැලුණ මාහට සැහැල්ලුවෙන් දෙයත් තබා ටික වේලාවක් භාවනාවේ නියැලීමේදී දෙයත් දරදඬු වන භාවය එලෙසම සිටියේදී දරදඬු භාවය පහව ගොස් යථා තත්වයට දැන්පත් වේ. පර්යංක භාවනාවේ යෙදී සිටියේදී පැය භාගයක් පමණ ගත වෙද්දී පාදයන් හිරිවැටියයි. මූල කර්මස්ථානයෙන් ඉවත්ව හිරිවැටී ඇති පාදයේ හිරිවැටීම දෙස බලා සිටියේදී එහි කටු අනින්නාක් මෙන් වේදනාවක් සමග පාදයට අත තිබුණා නමුත් එහි දැනීමක් නොමැති වූ අතර ඔසවන්නට එහා මෙහා කරන්නට අපහසු ගතියක් දැනුනි. පාදයේ එලෙසම නවා සිටීමට නොහැකි තත්ත්වය නිසා අමාරුවෙන් මුත් අනෙක් පැත්තට මාරු කළෙමි. එවිට ටික වේලාවකින් නැවතත් කටුවනින්නාක් බඳු වේදනාවක් විත් හිරිගතිය පහවයයි. එතනින් පසු නැවත පරයන්ක භාවනාවේ නියැලීම අපහසුය. පරයන්ක භාවනාවේ නියැලෙන පැය භාගයේ මූල කර්මස්ථානයේ වෙත සිය යොදා කරන්නෙමි. දැන් පෙර පරිදි මාගේ ඡායාව නොපෙනේ. කිසිදු සිතවිල්ලක් නොපෙමිනේ. සක්මන් භාවනාව. සක්මන් භාවනාව සුදුසු වැලිමලු තීරයක් වෙත ගොස් සක්මන් කිරීමට පටන් ගතිමි. මුලින් වැලිවල සිනිදු බව, ගොරෝසු බව, සීතල බව ආදිය පාදයේ මැද කොටසට ඇඟිලි වලට යටිපතුලට දැනෙන්නට විය. පසුව සාමාන්‍ය සිනිඳු වැල්ල තියෙන තියෙන වැලි මළු තීරයේ ඇති වැලිවල කුඩා වැලිකට පාදයේ පාදයට මැද කොටසට සහ ඇඟිලිවලට ඇලී ඇති බව දැනිනි. එමෙන් කොන්ක්‍රීට් බිම් තීරයේ ඇවිදගෙන යීමේදී එහි ඇති තද ගතිය සහ ගොරෝසු ගතියට අමතරව සාමාන්‍ය ගල් කැට එක පොකුරට ඇති තැන්වල ගල් කැට වෙන වෙනම පාදයේ ස්පර්ශයෙන් දැනුනි. එමෙන්ම ලනුපැදුරේ ගොරෝසු බව සහ ඇනෙන ගතියට අමතරව දිගටම සක්මනේ නිරත වීමේදී ලනුපැදුරේ හරහට තිබෙන ලනුපටි වෙනම දැනිනි. මෙලෙස දිගටම පැයකට වඩා වැඩි කාලයක් සක්මනේ නිරත වූමාහට මුල් අවස්ථාවේ වෙන වෙනම දැනීම් දැනුණු අතර සිහියෙන් පසුබ සිහියෙන් සක්මන් සක්මනේ නිරත වනමුත් කිසිදු සිතවිල්ලක් නොඑළඹ ප්‍රබෝ කෙනෙකු ඇවිදින්නාක් මෙන් සක්මනේ නිරත වන බව දැනේ. පෙර දිනක මා කමඨහන් වார்த்தාවට ඇතුළත් කර වෙරිමතින් වාගේ ඇවිදින ගතිය දැන් පෙරට වඩා මදක් අඩුය. ගරු ස්වාමින් වහන්සේ මාගේ කමඨහන් විස්තරයේ මා හදාගන්නට අවශ්‍ය තැන් පෙන්නා අවශ්‍ය උපදෙස් දේශනා කරන සේක්වා. හොඳයි දැන් නම් කියන්නේ ක්‍රමය අහුවෙලා තියෙනවා. දිගට කරගෙන යන්න. දැන් නම් විශේෂ දෙයක් හදන්න නැහැ. දැන් يعني ක්‍රමේ අහුවෙලා තියෙනවා. ඕක දැන් බහුලීකృత කරන්න. පරයන්කත් හොඳයි, සක්මනත් යනවා හොඳයි. ටිකට කරගෙන යන්න. තෙරුවන් සරණයි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ. වසර කීපයක් තිස්සේ මා දන්නා තරමින් දිනපතා පැය එකහමාරක් පමණ වේලාවක් භාවනාවේ යෙදුණෙමි. එහිදී පළමුව ටික වේලාවක් බුදුගුණ මෙනෙහි කර ඉන්පසු මෛත්‍රී භාවනාව කරමි. විනාඩි 10ක් පමණ මෛත්‍රී භාවනාවේ යෙදී හුස්ම ප්‍රකටව දැනෙන අවස්ථාවක් බලා ආනාපානයට සිත යොමු කරමි. බුදුගුණ මෙනෙහි කිරීමෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සරදහව වැඩි දියුණු වීමත් මෛත්‍රී භාවනාවේ යෙදීමෙන් සිතෙහි द्वේෂය අඩු වෙමින් මෛත්‍රී සිතුවිලි වර්ධනය වන ආකාරය දැනේ. ආනාපාන සතියට මෙසේ මෙසේ දිනපතා ආනාපාන සතියට පෙර බුදුගුණ භාවනාවේ හා මෛත්‍රී භාවනාවේ යෙදීම සුදුසුද නුසුදුසු දැයි පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ආනාපාන සති භාවනාව පිළිබඳ වැඩි කුසලතාවයක් නොතිබුණ නම් මට ඔබ වහන්සේ පසුගිය දින කීපයන්හි ඒ පිළිබඳව සරලව දේශනා කළ කරුණු වලට අනුව ආනාපාන සති භාවනාවේ මූලික පියවරවල් සාර්ථකව යෙදෙමින් මේ වන විට හුස්ම රැලේ මුල මැද අග වෙත සිහිය පිහිටුවීමේ හැකියාව වර්ධනය කරගෙන සිටිමි. භාවනාවේ පරිපූර්ණත්වයට ළඟාවීම සඳහා ඊළඟට මා කුමක් කළ යුතුදයි පහදා දෙනමින් ඉල්ලා සිටිමි. සතර සතිපට්ඨානය පිළිබඳ ගැඹුරු දහම් කරුණු අපට ඉතා පහසුවෙන් වටහා ගත හැකි ආකාරයෙන් සරලව පැහැදිලිව දේශනා කළ ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ඉතා පහසුවෙන් අවබෝධ වේවා. හොඳයි. එතකොට කළා තියෙනවා. හොඳයි. මොකද්ද කරුණක් මට කියන්න හිතුණා. පොඩ්ඩක් අර සත් මේ සතිපට්ඨාන කතන්දරයට ඉස්සලා තියෙන්නේ මොකද්ද? ආනාපාන සති භාවනාවේ මූලික පියවරවයි. ඒක නෑ ඊටත් කලින් ඊටත් කලින්. මුලමෙද අග වෙත සිහිය පිහිටුවීමේ හැකියාව. හරි. දැන් මේ ඒ කියන්නේ දැන් අපි මෛත්‍රී භාවනාවයි බුදුගුණ භාවනාවයි කියන ටිකක් විතර්ක එක්ක යන භාවනාව. එතකොට සාමාන්‍යයෙන් ඔය සතර සතිපට් සතර චතුරාර්යක භාවනාව කියලා කියනවා. එය බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුබය, මරණානුස්සතිය. මෙන්න මේ හතර මුලින් වඩලා ඊට පස්සේ ප්‍රධාන කර්මස්ථානට යෑම සාමාන්‍ය සම්ප්‍රදායක් වශයෙන් කරනවා. එතෙන්දී අපිට ඕනනම් ඉතින් يعني මේ හතරය හතරම කරන්න ඕනේ කියලා නියමයක් ඇත්තෙත් නැහැ. හැමදාම මේක කර යුතුයි කියලා නියමයක් ඇත්තෙත් නැහැ. ඉතින් අවස්ථානුකූලව මේ මේ දේවල් කරන එකයි ඇත්තම වඩාම සුදුසු. ඒ කියන්නේ හිතේ හිත ටිකක් ඇවිස්සලා නම් උදේශ සහගත වෙලා නම් එතකොට එකපාරට ආනාපාන සතියට යන්නේ නැතුව මෛත්‍රී භාවනාව ටිකක් කරලා හිත හොඳට ආයෙත් තැම්පත් කරගෙන නැත්නම් හිතේ සතුටක් හදාගෙන අර තිබිච්ච මතුවෙච්ච තරහ ගති, ද්වේෂ සහගත ස්වභාවය අයින් කරගෙන ආනාපානට යන එක වඩාම සුදුසුයි. එතකොට අපි ඉන්දියාවේ මෛත්‍රියක් කරනවා. අපි තමු හිතේ තරම්ම සතුටක් නැහැ, හිත නිකන් ඈලි මෑලි වෙලා, ඒ තරම් ශ්‍රද්ධාවක් නැත්නම් ඔන්න ආයි බුදුගුණ භාවනාවක් කරලා ආයි හිතේ සතුටක් ප්‍රමෝදමත් භාවයක් ඇති කරගෙන ඊට පස්සේ ආනාපාන සතියට යන්නත් පුළුවන්. නමුත් අපි හිතමු මෙහෙම මේ කියන්නේ හිත දැන් බොහොම සතුටින් සැහැල්ලුවෙන් භවනා කරන්න කැමැත්තෙන් ඉන්න වෙලාව කරනම් ඉන්න වෙලාවක නම් අපි භවනා කරන්නේ. ඉතින් එතනින් උපරිම ප්‍රයෝජනය මූල කර්මස්ථානයේ ලබන්න දෙන එක තමයි වඩාම සුදුසු. ඒ කියන්නේ වැඩියෙන් මූල කර්මස්ථානයේ යෙදෙන්න දැන් කියන්නේ කෙටියෙන් අර දෙක අත්‍යවශ්‍යම නැත්තම් Tamanට තේරෙනවා දැන් හිත බොහොම සංසුන් හිතේ යම් සතුටක් වගේ නිකන් යම් ප්‍රමෝදයකුත් තියෙනවා භවනාවට වාඩි වෙන්න කැමැත්තකුත් තියෙනවා එහෙමනම් ඍජුවම ඒක පටන් ගන්න ආනාපාන සතියෙම වුණත් පටන් ගන්න පුළුවන් ඕනේ නම් ඊටාම කෙටියෙන් විනාඩි 5ක් විතර වගේ ආනා මේ මෛත්‍රීත් කරනවා මෛත්‍රී භවනාවත් කරනවා ඊළඟට තව විනාඩි 5ක් බුද්ධානුස්සතියත් කරනවා කළා ආයෙත් පොඩ්ඩක් හිතේ සතුටක් හදාගෙන ඊළඟට කෙනින්ම ආනාපාන සතියට යන්න පුළුවන් වැඩි වෙලාවක් ආනාපාන සතියේ යෙදෙන්න මොකද දැන් ඔය මුලැමැදාග බලන කොටසට හිතේ ඒ තියෙන ඒ ඒකාග්‍රතාවය ඒ වගේම විතර්ක වලින් අඩු ස්වභාවය ඊටාම් වැදගත්. මොකද ඔතෙන්දී අපිට හිතේ විතර්ක මතුවෙන්න ගත්තොත්, ඒ කියන්නේ හිතේ සිතුවිලි මතුවෙන්න ගත්තොත් මේ කටයුත්තට බාධා වෙනවා. නමුත් හිත හොඳට සංසුන් වෙලා, නිශ්ශබ්ද වෙලා මේ ඊටාම සූක්ෂම එක ආස්වාසයක මුලැමැදාග බලන හැටි. ඊටාම සූක්ෂම ප්‍රස්වාසයක මුලැමැදාග බලන හැටි. මේ කොටසට එනකොට හිතේ තැම්පත් භාවය ඊටාම් වටනවා. ඒ නිසා වැඩියෙන් දැන් මූල කර්මස්ථානයේ වශයෙන් ආනාපාන සතිය යෙදෙන්න අර බුද්ධානුස්සතියයි මෛත්‍රියයි ටිකක් කෙටියෙන් කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. පළවෙනි ප්‍රශ්නය පිම්බීම හැකිලිම මාගේ මූලික කමටහනයි. පරයන්කේදී පිම්බීම හැකිලිම ඉක්මනින් සංසිඳේ. සමහරට ඒ ගැන දැනුමක්ද නැත. ඒ අවස්ථාවේදී සියුම් වේදනා, සීතල, උෂ්ණ, කයේ චංචල වීම වැනි ඒවා සියුම්ම දැනී නොදැනී යන බව පෙනේ. ඒවට ඇලීමක් හෝ ගැටීමක් නැත. මෙම తত্ত্বය බොහෝ වේලා පැවැත්විය හැක. දෙවෙනි ප්‍රශ්නය හොඳයි. ඕක දිගට කරන්න. ඒ කියන්නේ පිම්බිම හැකලීම සමනය වුණාට පස්සේ ඔය දැන් කරලා තියෙන එක තමයි කරන්න තියෙන්නේ. කය දිහා සමස්තයක් වශයෙන් බලනකොට කයේ ඕනම තැනක මතුවෙන ඔය සංවේදනාවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධාතු ලක්ෂණ දැන් වළංගුයි. අර දැන් අපි පිම්බිම හැකලීම කරද්දී ඒකේ යෙදෙනකොට අපේ අවධානය තිබුණේ උදර ප්‍රදේශයේ. එතනම තියාගෙන තමයි අපි වැඩේ කළේ. නමුත් දැන් කායික වශයෙන් වෙන වෙන තැන්වලත් යම් යම් දේවල් මතුවෙනකොට ධාතු ලක්ෂණ මතුවෙනකොට හිතාම යොහුසුලුව ඒ තැනට හිත යොමු කරන්න ඕනේ. හිත එතනට ඉලක්ක කරන්න ඕනේ. කළා එතන හොඳට බලාගෙන ඉන්න ඕනේ. එතන මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලනවා. එතකොට අර අලුත් තැනක් තමයි දැන් හිත එකඟ කරන්න තියෙන්නේ. අපි දැන් ඒක ඒ තරම් අහුුන්නේ නැහැ. වෙන තැනක් මතුවලා තියෙනවා. එහෙනම් මේක අත්හැරලා දාලා ඒ අලුත් තැනට යන්න. එතන හොඳට බලන්න උත්සාහත් වෙන්න. ඒක හොඳට අහු වෙනවා නම් එතන ටිකක් වැඩිපුර රැඳෙන්න. ඒ කියන්නේ අපේ අර ඊයේ කිව්වා වගේ කියන්නේ අපි මේ අභ්‍යාසය හරහා එකක් තමයි අපිට ඕන ඕන තැනට හිත හසුරුවීමේ හැකියාව මතුවෙනවා. ඒ වගේමයි හොඳට ඉලක්ක කිරීමේ හැකියාවක් මතුවෙනවා. ඊළඟට මේ දේවල් නිරීක්ෂණය කරන්න සමහර අපි කොයිතරම් උත්සාහත් වුණත් බොහොම අවස්ථා කීපයකදී තමයි හොඳට මේ සිදුවීමත් එක්ක නැත්තම් මේ සිද්ධ වෙන සිද්ධියත් එක්ක අපේ හිත හරියට සමානුපාතික වෙලා එකට ගානට කෙලින් හිටලා මුන්ට මුහුණලා පිහිටලාලා ඔය කටයුතු ටික සාර්ථක වෙන්නේ ඉඳලා හිටලා අන්නේ ඒක වෙනකන් ඉතින් ඒ ඒ හැකියාවන් අපිට එනකන් නැවත නැවත මේ කය වශ කයේ මතුවෙන ලක්ෂණ ටික දැන ගැනීමත් අවශ්‍යයි. ඒ නිසා දිගට යෙදෙන්න මේ කටයුත්තේ. හොඳයි. දෙවෙනි ප්‍රශ්නය චේතෝ විමුක්තිය ගැන වැඩි පැහැදිලි කිරීමක් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. චේතෝ විමුක්තියෙන් ප්‍රඥා විමුක්තියට යා හැක්කේ කෙසේදයි පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔව් දැන් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ කියන්නේ දැන් අපි මෛත්‍රී කියලා ගමුකෝ. දැන් කෙනෙක්ට ඕනනම් සමත භාවනා කරා මෛත්‍රී දියුණු කරනවා. දියුණු කළා දියුණු කළා ඒ කියන්න පුළුවන් උත්කෘෂ්ඨ මට්ටම වශයෙන් පෙන්වන්නේ මෙත්තා චේතු විමුක්තිය වශයෙන්. හාත්පස Tamanට ආයි කිසිම සීමාවක් නැතුව පුජ්‍යල පුජ්‍යල බෙහෙදයක් ඇත්තෙත් නැහැ. Tamanට Tamanටම තියෙන මෛත්‍රී ස්වභාවය තමන්ගේ ගුරුවරයා කෙනෙකුට නැත්තම් තියෙන මෛත්‍රී ස්වභාවය, තමන්ගේ හිතවතුන්ට තියෙන මෛත්‍රී ස්වභාවය, අහිතවතුන්ට තියෙන මෛත්‍රී ස්වභාවය මේ ඔක්කොම එක සමාන වෙලා. ඊළඟට ආයෙත් කිසිම දිශාවන් වශයෙන් කිසි බෙහෙදයක් ඇත්තෙත් නැහැ. මුළු හාත්පස සියලුම සත්වයින්ට සමානව මෛත්‍රී වඩන්න පුළුවන් ඔන්න හැකියාවක් වර්ධනය වෙලා. ඉතින් ওই මට්ටම පවත්වන්න පුළුවන් නම් ඔන්න එතන මෙත්තා චේතෝ විමුක්තිය මට්ටමක් තියනවා කියලා සාමාන්‍යයෙන් කියත හිතා ගන්න පුළුවන්. ඒ මට්ටම පාදක කරගන්න පුළුවන් විපස්සනාව හදන්න. එතන දැන් අපි නිකන් gedara වගේ කරගන්න ඕනේ. නැවත නැවත එතනම බහුලීකృత කර කර එතන gedara වගේ කරගෙන ඒ තුල පිහිටලා ඔන්න මේ විපස්සනාවකට යන්න පුළුවන්. ඒ තුල පිහිටනවා ඊළඟට ඔන්න අපි තමු හිත දිහා බලනවා. උදාහරණයක් විතරයි මම මේ කියන්නේ. හිත දිහා බලනවා. හිත දිහා බලද්දී ඔන්න අපි ආයෙ දැන් සිතුවිලි ටිකක් එහෙම එනවනම් එතන ඒ එන යන ස්වභාවය, ඒවයේ යථා ස්වභාවයවත් දැකගනිමින් ඔන්න විපස්සනාවට හැරෙන්න පුළුවන්. දැන් ඒ එකක්. තවත් පැත්තකින් ඉතින් ඔය අපි සරලව අපි තුමා ආනාපාන සතිය යෙදෙනවා. ආනාපාන සතිය යෙදෙනකොට ඔන්න කය මේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. ඒකේ වෙනස්කම් දැනෙනවා. ඊළඟට අපි තුමු ඒකේ මුලැමැදාග බලනවා. ඔන්න කය තැම්පත් වෙනවා. ඒ කය තැම්පත් වුනහම ඒ ඊට පස්සේ සමහර ලාවට ඉතින් වේදනාවන් මතුවෙන්න පුළුවන්. ඒ වේදනාවන් දිහාත් බලනවා. ඒකත් තැම්පත් වෙනවා. ඊට පස්සේ ඔන්න හිත දිහා බලනවා. ඊට පස්සේ හිතම ඔන්න හිතත් අරමුණු වලින් නිදහස් වෙලා යම් පමණක සහනශීලී ස්වභාවයක් එනවා නම් ඒක තව වර්ධනය කරන්න වෙනවා. ඒ ඒ தත්ත්වය වර්ධනය කරලා එතනින් යන්න පුළුවන් තවත් චේතු විමුක්ති පැත්තකට. ඒකට සාමාන්‍යයෙන් ඔය අනිමිත්ත චේතු විමුක්තිය වගේ කියන්න පුළුවන්. නැත්නම් ශුන්්‍යත පැත්තක් කියන්න පුළුවන්. ශුන්්‍යත තේතෝ විමුක්තියක් කියන්න පුළුවන්. ඒ தત્ත්වය මත පිහිටලා ආයි තවදුරටත් ප්‍රඥාව දියුණු කරමින්, ප්‍රඥාව වඩමින්, හිත අහුවෙන අහුවෙන තැන් වලින් නිදහස් කරගනිමින් අන්න පඤ්ඤා විමුක්ති පැත්තකුත් මේකට එකතු කරගන්නවා. එතකොට මේ දෙක එක අතකින් එක අත්වල බැඳගෙන යන ස්වභාවයක් තියෙනවා. චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය හරහා තව තහවුරු වෙනවා. තව ඉන්න පුළුවන් ගතියක් හැදෙනවා. තව ඒක වර්ධනය වෙනවා. ඒ වගේම මේ ප්‍රඥා විමුක්තියට උමනා කරන පසුබිම හොඳට නිකන් ක්ලේශයක් හඳුනා ගන්න පුළුවන් පසුබිම චේතෝ විමුක්තිය හරහා පෙන්ලා දෙනවා. නැත්නම් අපේ හිතේ අතෝරක් නැතුව කෙලස් වෙනවා නම්, සිතුවිලි එනවා නම් අපිට ප්‍රඥාවක් මෙතට යොදන්න හරි අමාරුයි. මොකද හිත වික්ෂිප්තයි. නමුත් ප්‍රඥාවක් යොදන්න නම් හොඳට හිතේ පැහැදිලි භාවයක්, සංසුම් භාවයක් තියෙනවා නම් අන්න ප්‍රඥාව ඒ ඒ තැනට යොදන්න හරි පහසුයි. ඒ හැකියාව අන්න චේතෝ විමුක්තිය හරහා ලබලා දෙනවා. ඒ නිසා මේ චේතෝ විමුක්ති, පඤ්ඤා විමුක්ති දෙක හරියට එකිනෙකට උදව් වෙමින් යන ගමනක් තමයි තියෙන්නේ. ප්‍රශ්නේ දැම්මේ මමයි ස්වාමීන් වහන්සේ. <laughs> ඒක මෛත්‍රී භාවනාව නම් කරන්නේ නැහැ මම. ඔව්. ඒක අවශ්‍යම නැහැ. ඒක දැන් චේතු විමුක්තිය ඕන කීපයක්ම තියෙනවා. බුදුරජාණන් වහන්සේ එකක් කියලා නෙමෙයි. පැති කීපයකින් චේතු විමුක්ති පැති පෙන්නනවා. අපි මීට කලිනුත් කතා කළා. කියන්නේ ඔය මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ඒවත් චේතු විමුක්ති වශයෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් ශුන්්‍යත අනිමිත්ත ඔය අපනිහිත ඒවත් චේතු විමුක්ති වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ධ්‍යාන සමාධියක් වුණත් කෙනෙකුට තියෙනවා නම් ඒකම නැවත නැවත වඩලා වඩලා වඩලා වඩලා එතෙන්ට හිත නංවලා එතන ඉඳන් විපස්සනා කරන්නත් පුළුවන්. දැන් ස්වාමීන් වහන්සේ හිතේ සංසිඳුණු බව තත්ත්වයටපත් වෙනකොට ඒ චේතු විමුක්තියේ තත්ත්වෙට ළඟාවීමක්ද තියෙන්නේ. ඔව් එහෙම කියන්න පුළුවන්. ඔව්. ඒ ඒ තත්ත්වයේ තව දිගට ඉඳලා නෑ දිගට ඉඳලා කියන්නේ ඒ தත්ත්වේ ඇයි අපිට ඉන්න බැරි කියලා ඉතින් තේරුම් ගන්න තියෙන්නේ. අපිට ඉන්න බැරි කෙලෙස් නිසා. ඒ තත්ත්වයේ ඉන්නකොට අර එක එක දැනෙනවනේ සියුම් වේදනාවල් වගේ. ඒ කෙලෙස් නිසාද? නෑ එහෙම කියන්න බෑ. ඒ ඒ තාම අපි මෙතෙන්ට ඇවිල්ලා නෑ. මේ තාම නිකන් සමාධි මට්ටමක් ඔය කතා කරන්නේ. ඒකයි දැන් අපි හිතමු කායනුපස්සනා මට්ටමේදී අ නෑ වේදනාවන් දැනෙන්නේ කෙලෙස් නිසායි කියලා කියන්න නම් බෑ. සියුම් වේදනා නිකන් ඇඟේ සීතල නිකන් මේ බුබුලු දානවා වගේ දැනීම් යන්නේ වගේව දැනෙන්නේ. හරි. ඒවා දැනීගෙන යනවා. ඒව ගැන කිසිම ගැටීමක් කැලීමක් නැහැ ඒ වෙලාවේ. ඔව්. ඔහේ දැනෙනා යනවා. හරි. ඒක කෙලස් නිසා කියලා කියන්න බෑ. ඒ වගේ දේවල් ඉතින් අපේ කොහොමත් කයේ තියෙනවා නැත්නම් මතු වෙනවා. ඒවා ඉතින් ඇති වෙන නැති වෙන හැටි බැලීම තුලින් තවත් ප්‍රඥාව වර්ධනය කරගැනීමේ හැකියාව තියෙනවා. අවශ්‍ය නම් බලන්න පුළුවන්. ඒත් හැබැයි මොකද එක එක ඉන්න එක එක යෝගියා ඉන්න தත්ත්වයන්ව තමයි ඉතින් කියන්න වෙන්නේ. පොදුවේ කියන්න බෑ මේක බලන්න මේක බලන්න එපායි කියලා. ඇතම් කෙනෙකුට ඒක තව ටිකක් බලන්න වෙනවා. ඇතම් කෙනෙකුට අපිට හොඳට දැන් හිත වැඩිලා නම් ත්‍රිලක්ෂණ හොඳට වැටහිලා නම් හිත දැන් කැමති නම් කෙලින්ම අනිසිතව ඉන්න මොකක්වත් ඇසුරු නොකර ඉන්න එතෙන්දී පොඩ්ඩක් ඉතින් මේවා ආවත් නොබලා ඒ දැන් සමාධියක් වර්ධනය කරන මට්ටමේ නම් ඉන්නේ අර තන හදාගන්න මට්ටමේ නම් ඉන්නේ මේක ආවත් ඒක ගැන අවධානය නොකර මෙතනින් ඉන්න පුළුවන් ඒකයි. ඉතින් අවස්ථානුකූලව තමයි අපිට එහෙම ගන්න වෙන්නේ. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ නිස්සරණ වනයේ භාවනා වැඩසටහන වලට සහභාගී වන්නේ වසර 4කට පමණ සිටය. මාගේ කමඨහන ආනාපාන සතියයි. පර්යංකයට නිඳගෙන සුළු වේලාවකින්ම ආස්වාස ප්‍රස්වාස සංසිඳේ. ඒ අතරතුර ශරීරයේ විවිධ ස්ථානවල නොයෙකුත් අන්දමේ වේදනා, චලන ආදිය දැනේ. පෙරදී බොහෝ සෙයින් තිබූ මේ චලන දැන් අඩුය. මේ සමගම මා සිටින්නේ හිස් තැනක හුදකලා වී බව දැනේ. එහෙත් වරින් වර සිතුවිලි ආවද ඒවා ඉවත් කරමින් මේ මොහොතේ සිටිමි. ශබ්දයක් ඇසුණත් එය ඇසීමක් පමණක් බව සිතා එය මේ මොහොත පවත්වා ගැනීමට උපයෝගී කරගනිමි. මේ ආකාරයට මම භාවනාව කරගෙන යන අතර මෙහි වැඩි දියුණුවට ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් ඕකෙන් තව දියුණු කරන්න. දැන් ඒ Tamanට කියන්නේ ඇවිල්ලා තියෙන தત્ත්වය බලන්න අනිත් තැන්වලදීත් ගන්න පුළුවන්ද කියලා. අපි තුන් පරයන්ක භාවනාවේදී නම් ওই தત્ත්වය ගන්නෙ. අන්න ওই தત્ත්වයම දැන් සක්මනේදීත් ගන්න බැරිද? කියන්නේ මේ தત્ත්වය හොඳට හිතට පෙන්ලා දෙන්න. හිතට හුරු කරන්න. හුරු වීම තුලින් අන්න Tamanට තේරෙවි සමහරවිට මේක මේ සක්මනේදීත් ගන්න පුළුවන්. සක්මනේ දේවල් දැනෙනවා. නමුත් පෙනෙනවා. ඒ වගේම ඇහෙනවා. නමුත් අවශ්‍ය නම් ඔය කියන ස්වභාවයට යොමු කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් එකපාරට එතනට යන්නේ නැත්නම් ඕන්නම් සක්මන ටිකක් කරන්න. ඒකේ වැරද්දක් නැහැ. කියන්නේ අරමුණේ ආයෙත් තව ටිකක් ඉන්නවා. අරමුණේ ඇති වෙන නැති වෙන ස්වභාවය ඕන්නම් ටිකක් බලනවා. ඒ ටිකක් බලලා ඊළඟ නැති වෙන පැත්ත විතරක් ඕන්නම් වැඩියෙන් බලනවා. Nirodhe පැත්ත වැඩියෙන් බලනවා. ඒ හරහා නැවතත් හොඳට අපි යම් අරමුණක් හොඳට හිතට වැටහුණා. ඒකේ නැති වෙන ස්වභාවය බලාගෙන හිටියා. හොඳට ෂේ වෙලා හිමීට හිමීට අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා ඔන්න සමහරට ඒ අරමුණම ප්‍රයෝගී කරගෙන අර හිතේ හිස් ස්වභාවයට නැත්නම් මොකක්වත් අරමුණක් ඇසුරු නොකරන ස්වභාවයට යන්න ඉඩ තියෙනවා. අපි තුමු සක්මන් කරනකොට ඔන්න සද්දයක් ඇහෙනවා. ඒ සද්දය අඩුවේගෙන යන දිහාට හිත තියන් හිටියාම ඒත් අතෙන්ට යන්න පුළුවන්. ඔය වගේ ඉතින් ක්‍රම රාශියක් තියෙනවා. ඉතින් ඔය ගැන අපි දැන් කතා කරන හින්දා ඕනනම් තව පොඩ්ඩක් එකතු කරන්න පුළුවන්. දැන් යෝගීන් කීප දෙනෙක්ම ওই தත්ත්වයේ පසු වෙන නිසා බුදුරජාන් වහන්සේ ඔය මහා ශුන්්‍යත සූත්‍රයේදී එහෙම පැති කීපයක් පෙන්වනවා. ඕනනම් මේ ආධ්‍යාත්මික වශයෙන් දැන් ඇතුලේ තියෙන අරමුණක් පාවිච්චි කරලා බුදුරජාණන් වහන්සේ කියන ඔන්න උත්සාහත් වෙන්න පුළුවන් හිතේ ශුන්්‍යත ස්වභාවයකට යන්න. හිතේ අරමුණක් නොගන්නා නැත්නම් අරමුණු ග්‍රහණය නොකරන ස්වභාවයකට යන්න. ඇතැම් වෙලාවට සාර්ථක වෙනවා ඇතැම් වෙලාවට සාර්ථක වෙන්නේ නැහැ. අසාර්ථක වෙනවා නම් ඔන්න ආයෙත් ගිහිල්ලා විපස්සනාවකට යන්න වෙනවා. නැත්නම් සමාධිය හදන්න වෙනවා. සමාධිය තව තීව්‍ර කරන්න වෙනවා. සමාධිය තීව්‍ර කරගෙන ඔන්න ආයෙත් විපස්සනාවේ යෙදෙන්න ඕනේ. ඒක කෙරුණා නම් ඔන්න ආයෙත් ඒ හරහා ආයෙත් හිත නිදහස් වෙනවා. නැත්තම් අරමුණක් නොගන්න තත්ත්වයට යනවා. ඊළඟට එළියේ අරමුණක් පාවිච්චි කරන්න පුළුවන්. අපි තුමුන්න යම් දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය දිහා බලාගෙන සමහරට මුලින් ඒක නිමිති ගැනීමක් වෙනවා. පස්සේ පස්සේ ටික ටික නිකන් ඒක බොඳ වෙලා වගේ ගිහිලා ඈතට ගිහිලා ඔන්න නිමිති නොගන්නා තත්ත්වයකට හිත එන්න පුළුවන්. නැත්තම් අර මං කලින් කිව්වා වගේ ඔන්න සද්දයක් ඇහෙනවා. සද්දේ සද්දේ ඇතිලා නැතිලා නැහැටි බල බලා ඉඳලා ඒ නැති වෙන පැත්ත බලාගෙන ඉන්නකොට සමහරට ආයෙත් අර තත්ත්වයට යන්න පුළුවන්. ඉතින් එතෙන්දී බුදුරජාන් වහන්සේ කියන සමාලාවට සාර්ථක වෙනවා සමාලාවට අසාර්ථක. අසාර්ථක වෙනවා නම් ආයෙත් අන්න හිතේ සමාධිය ආයෙ දියුණු කළා ආයෙත් ඔන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ හරි ප්‍රායෝගික ගමනක් තමයි තියෙන්නේ. ඉතින් මේවා දියුණු කළ යුතු හැටි බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. ඉතින් අපි මේවා කතා කළාට බුදුරජාන් වහන්සේ තව පැති පෙන්වනවා. දැන් අපි හිතමු බුදුරජාන් වහන්සේ කියනවා දැන් සමාලාවට යන කවත් මේ එයාට තවත් කෙනෙක් කතා කරන්න එහෙම හිතනොත් එතෙන්දී උපදෙස් දෙනවා මේ අනවශ්‍ය කතා වලට යන්න එපා. දෙතිස් කතා වලට යන්න එපා. හිත වැඩෙන කතාවක් විතරක් කරන්න. ඒ කියන්නේ අපි මේ වඩන භාවනාවට සරිලන පරිද්දෙන් දැන් අපි ආජීවය සකස් කරගන්න අවශ්‍ය වෙනවා. මේක මේ භාවනාවෙන්ම විතරක් ඔක්කොම කරන්න බෑ. අපි හින්දා කතාවක් කරනකොට මොනවාද මම මේ කතා කරන්නේ? මේ කතා කරන දේවල් හරහා මං වඩන භාවනාවට හානියක් වෙයිද නැත්නම් යහපතක් වෙයිද? මොකද ඔය හරියට යනකොට අනිවාර්යයෙන්ම හිතේ මතුවෙන කෙලෙස් ස්වභාවයන් නැත්නම් හිත අපි කාත් එක්ක හරි අසුරු කරලා අපි අනවශ්‍ය දේවල් කතා කරලා කතා කරලා කතා කරලා නම් අපි වාඩි වෙන්නේ එන්නේ. එතකොට හිත ආයෙත් වික්ෂිප්ත වෙලා තියෙන්නේ. එතකොට ආයෙත් ඉතින් අර වගේ සියුම් ස්වභාවයකට හිත දාගන්න අමාරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා කතා බහක් කරනකොට මේ අනවශ්‍ය දේවල් මොකක්වත් කතා කරන්න එපා. දෙතිස් කතා වලට යන්න එපා. අර පෙන්ලා තියෙන දස කතාවකින් එකක්ම තෝරගෙන කතා කරන්න. එහෙම නැත්නම් නිශ්ශබ්දව ඉන්න. කියලා අන්න උපදෙස් දෙනවා. ඊළඟට හිත බලන්න කියනවා දැන් තමන්ගේ හිත තව කොහෙද ඇලිලා ඉන්නේ වැඩියෙන්ම රූප වලටද සාමාන්‍යයෙන් ඇලෙන ගතියක් තියෙන්නේ සද්ද වලටද වැඩියෙන් ඇලෙන ගතියක් තියෙන්නේ ගඳයක් ගඳ සුවඳටද වැඩියෙන් ඇලෙන ගතියක් තියෙන්නේ ස්පර්ශ වලටද වැඩියෙන් ඇලෙන ගතියක් තියෙන්නේ මේ වගේ තමන්ගේ හිතේ ස්වභාවය විමසලා බලන්න කියනවා ඒ වගේ ඇත්තටම අපි තුන්ද වෙන පින්න පාත යනවා නැත්තම් වෙන ගමනක් යනවා. ඒ ගමන යනකොට අපිට පුළුවන් මේ කටයුත්තේ යෙදෙන්න. එහෙම නැත්නම් හිතේ නිදහස් ස්වභාවයක් වර්ධනය කරගන්න. ඒ නිසා මේ හැම දෙයක්ම භාවනා කාල පරිච්ඡේදයේ විතරයි දැන් මම මේ කරන්න ඕනේ කියලා නියමයක් නැහැ. චිත්තානුපසනාව පැත්තකට විශේෂයෙන් යොමු වෙනකොට හිත දිහා බලන්න ගන්නකොට හැමතිස්සෙම ඉතින් උදේ නැගිට්ට වෙලා ඉඳන් නින්දට යනකම්ම හිතගෙන යම් අවධානයක් තියෙන්න ඕනේ. හිතේ කොයි වෙලාවෙද කෙලස් පහළ වෙන්නේ? කොයි වෙලාවෙද ආයෙත් කතන්දර වලට අහු වෙන්නේ? ප්‍රපංච වලට යන්නේ? කියන ගැන යම් වැටහීමක් තියෙනවා. ඒ නිසා අපේ ඒ අපි කරගෙන යන වැඩේට පුළුවන් තරම් උදව් වෙන ආකාරයෙන් හැසිරෙන්න පටන් ගන්න වෙනවා. සක්මන් භාවනාව සාමාන්‍ය පරිදි ඇවිදිමින් යටිපතුලට සිත තබාගෙන සිත පවත්වාගෙන යමි. මුලදී සිත නිතර පිට ගියත් දැන් දිගටම සතිය බොහෝ වේලා පවත්වාගත හැකිය. එදිනදා ජීවිතයේදීත් ඇවිදින විට බොහෝ දුරට සතිය පවත්වා ගනිමි. ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. හොඳයි. ඒකට කරගෙන යන්න මේ කරගෙන යන විදිහ හොඳයි. තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස මම ආදුනිකයෙක් මේ. මම ඊටා කැමැත්තෙන්ම සක්මන් භාවනාව කරමි. මම පළමුවෙන්ම මේ වැඩසටහනට සහභාගී වුවත් මට පළමුව දෙපාවල දෙපාවල අමාරුකම් තිබුණා. ඒත් මෙහිදී සක්මන් භාවනාව ඊටමත් වමනාවෙන් කරමි. දැන් මට එම අමාරු ගතිය අඩුයි. එහෙත් පරයන්ක භාවනාව කිරීමෙන් නිතර හිත එකඟ කරගත නොහැකිය. මම නිතරම ඇතිවීම, පැවතීම, නැතිවීම මෙනෙහි කිරීමටයි පුරුදුව සිටියේ. දැනදු වාඩි වූ විගසම සතියට එන්නේ එයයි. එය මර්ධනය කරගන්න හදන විට තද හිසේ කැක්කුමක් ඇතිවේ. එවිට මම නැවත සක්මන් කිරීමට යොමු වෙමි. පරයන්කේ සිටින විට නිදිමත ඇතිවේ. මට සුදුසු භාවනා උපදේශයක් ලබා දෙන මෙන් දෙපැනම දෙපානම දිලා සිටිමි. සක්මනේ වැඩිපුර යෙදෙන්න සක්මනේ යෙදිලා සතිය ඉස්සරහට ගන්න. ඒ කියන්නේ දැන් අපි කරගෙන යන නිවර්දි භාවනාවකදී අපි සම්මර්ෂණයක් කරාම නැත්නම් හිතින් හිතලා ත්‍රිලක්ෂණය හිතට වද්දන්න බෑ. එහෙම නෙමෙයි අත්‍තරව කරන්න තියෙන්නේ. වර්තමාන වශයෙන් පැන අරමුණක් අපේ සමාධිමත් හිතට හම්බ වෙන්න ඕනේ. නැතුව අපිට අරමුණක් මේ හිතින් හදන්න බෑ. නැත්තම් හිතට නිකන් අරමුණක ස්වභාවය, සංස්කාරයක ස්වභාවය පෙන්වන්නේ නැතුව හිතට මොකක්වත් පෙන්වන, ඒ ඇත්ත වශයෙන්ම පරීක්ෂණයක් කරන්න නැතුව, නිරීක්ෂණයක් කරන්න නැතුව හිතට බෑ මේ නිකන් ඔය අනිත්‍යයි අනිත්‍යයි කියලා නැත්තම් දුකයි දුකයි කියලා කාවැද්දීමක් කරන්න. ඒක නිවැරදි නෑ. ඒක අල්ලා හිටින්නෙත් නෑ. ඉතින් ඒක ප්‍රත්‍යක්ෂයක් වෙන්නෙත් නෑ. දැන් අපි ඉස්සෙල්ලා ඒ හින්දා සතිය දිනු කරගන්න වෙනවා. හිත වර්තමානට ගන්න වෙනවා. හිතේ සමාධියක් හදා ගන්න වෙනවා. ඊට පස්සේ තමයි මීට විපස්සනාවට බහින්නේ. ඒ නිසා දැම්ම ඒ කියන්නේ ඔය ඉඳගෙන ඔය දේවල් කරන්න යනව වෙනුවට බලන්න ඉඳගෙන නිකන් පොඩ්ඩක් සැහැල්ලුවෙන් ඉන්න. ඒ කියන්නේ හිතේ භවනා බරක් කරගන්න යන්න එපා. ලොකු දෙයක් කරන්න තියෙනවා කියලා හිතන්න යන්න එපා. සක්මනේදී බොහොම සැහැල්ලුවෙන් සක්මන කරනවා. එතන එතන සිහිය පවත්වනවා. වම් පාදයේ වදිනවා එතන සිහිය පවත්වනවා. දකුණු පාදයේ වදිනවා එතන සිහිය පවත්වනවා. ආයු වම් පාදයේ වදිනවා එතන සිහිය පවත්වනවා. ලකුවට බරක් කරගන්න අවශ්‍ය නැහැ. එතකොට අන්න සැහැල්ලුවෙන් සතුටින් අන්න වැඩේ කරන්න පුළුවන්. එතකොට දැන් සක්මනට යන්නේ නිකන් බොහොම මේ කියන්නේ ප්‍රීති ස්වභාවයක් ලබන්න. මොකද බරක් කරන්න දෙයක් නැහැ. ලොකු ඉලක්කයක් නැහැ. මේ වර්තමානයේ ඉන්නයි අවශ්‍ය වෙන්නේ. වර්තමානයේ කොහොමද සැහැල්ලුවෙන් ඉන්නේ? අපිට ඔතෙන්ට එන්න අවශ්‍යයි මුලින්ම. ඔතෙන්ට ආවනම් ඒ ඉබඳු හදාගත්ත වර්තමානයේ ඉන්න පුරුදු වෙච්ච හිතක් එක්ක තමයි අන්න ඉඳගන්න යන්නේ. පරයන්කයට යන්නේ. ඊට පස්සේ එතනත් ගිහිල්ලා එක පාට මේ අනිත්‍යය අනිත්‍ය බලන්නවත් දුක්ඛ බලන්නවත් ඒ මොකක්වත් ඕනේ බලන්න පොඩ්ඩක් ඉරියව්ව Tamanට පේනවාද? වාඩනාට පස්සේ මොකද දැනෙන්නේ? වදින තැන් දැනෙනවා, Taman වාඩිලා ඉන්න බව දැනෙනවා, කයේ සුළු සුළු සමහරට වේදනාවක් තියෙනවා, ඒවා දැනෙනවා. හිතරස් සමහරට සිතුවිලි ටිකක් එනවා, ඒවත් දැනෙනවා. ඒ කියන්නේ Taman දැන් වර්තමානයේ ඉන්නවා. අතීතයේත් නෙමෙයි අනාගතයේත් නෙමෙයි. ඉතින් මේ ටික තේරෙනවා නම් අන්න වර්තමානයේ ඉන්නවා. ඒ කියන්නේ දැන් අපි මුලාවක නෙමෙයි ඉන්නේ. ඇත්ත වශයෙන් මේ මොහොතේ ජීවත් වෙනවා. ඉතින් ඔතනට ගන්න පුළුවන් නම් එතනින් සතුට වෙන්න. එතනින් තෘප්තිමත් වෙන්න. තෘප්තිමත් වෙලා තමයි ඊළඟ පියවරට යන්න තියෙන්නේ. ඊළඟට ඔන්න ඔන්නම් කය දිහා බලනවා. කය දිහා සැහැල්ලෙන් බලනකොට ඔන්න අපි හිතමු කයේ පිම්බීමක් හැකිලිමක් දැනෙනවා. ඒකත් එක්ක ඉන්න. ඒ හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා අර ක්‍රමානුකූලව යන්න එක පාට ඉස්සරහට යන්න යන හදලා තේරුමක් නැහැ. ඒ වුණාට ක්‍රමානුකූල පීවරෙන් පීවර ඉස්සරහට යනවා මේක කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම වසර එකහමාරක් පමණ භාවනා වැඩසටහනකට සහභාගී වූ අයෙක්මි. මෙවර මුල් දින දෙක තුලදී සිත එකඟ කර ගැනීමට දැඩි උත්සාහයක් ගත්තත් සිතේ සිත අරමුණේ තබා ගන්නට නොහැකි වුණා. හිසේ කැක්කුමක් ආවා. තුන්වන දිනේදීම උදේ පාන්දර නිසා කිසිම දෙයක් නොසිතාම සක්මනේ සිටියා. මද වේලාවක් දෙපායේ පමණක් සිත පිහිටුවාගෙන ඉතා සැහැල්ලුවෙන් සක්මන් කළා. ලනුපැතුලේ පාවෙන ස්වභාවයක් මට දැනුනේ. පසුව මම පරයන්කයට පැමිණියා. විනාඩි 10ක් 15ක් පමණ ගත වූ පසු මට හුස්ම රැල්ල නොදැනී ගියා. මුළු සිරුරම ගලක්සේ තද බවට පත් වුණා. ඉන්පසු පැයකට ආසන්න කාලයේදී එක්වරම මාගේ දෙප්පායේ දෙනෙත් විවර වුණා. එහෙත් මගේ දෙපා හෝ දෑත් සම්පූර්ණයෙන්ම හිරිවැටි ඇති බව දැනුණා. මද වේලාවකින් ටික ටික ලිහිල්ුණා. මේ தત્ත්වය නැවත අපේක්ෂා කළත් ඒ වගේ தත්වයක් ඇති වුණේ නැහැ. සම්පූර්ණ කාලයේදීම මට හද ගැස්ම දැනුණු නිසා නිින්දේ නොසිට බව විශ්වාසයි. සියුම් සතුටක් සිතට දැනුණා. මේ தત્ත්වය කුමක්දයි පහදා දෙන්න. ගෞරවනීය ස්වාමින්වහන්සේ ඔබට නිරෝගී සුවය අත්වේවා. නෑ ওই தත්ත්වය නැවත ගන්න උත්සාහත් වෙන්නත් ඕනේ නැහැ. දැන් ආනාපාන සතිය කරලා තියෙන නිසා ඒක නේද කරා කියන්නේ. ඔව් ඒකනේ ආනාපාන සතිය කරා නම් ඉතින් ඕක හිත තැම්පත් වෙනකොට කයේ තද වෙන තද වෙන තැන් වලට හිත යන්න පුළුවන්. ඒක ස්වාභාවිකයි. නමුත් තද වෙන තැන් වලටම විතරක් නැතුව අනිකුත් තැන් වලටත් දාන්න පුළුවන්. ඒ කියන්නේ අපේ අත් දෙක තියන් ඉන්නකොට එතන උණුසුම් දැනෙන උණුසුම දැනෙන ස්වභාවයක් තියෙනවා. නැත්නම් පාද වදිනකොට එතන උණුසුමක් දැනෙන තැන් තියෙනවා. කයේ බරගතිය දැනෙන තැන් තියෙනවා. ඉතින් වගේ විවිධාකාර ලක්ෂණ මතු කරගන්න පුළුවන්. අපි අර එකකම හිර වෙන ස්වභාවයේදී ඒකම වර්ධනය වෙලා මේ ටිකක් හිරි වැටෙන සති ගති වල නැත්නම් කයින් ගල් වෙන වගේ ස්වභාවයකට යන්න ඉඩ තියෙනවා. නිසා ඒව ගැන ඒ තරම්ම දැන් මේ හිතේ කරදර ඇති කරගන්න නැතුව ආනාපාන සතියේ තව ටිකක් යෙදෙන්න, හොඳට හුස්ම රැල්ල තව සංසිඳෙන්න ඉඩ දෙන්න. ඊට පස්සේ කායික වශයෙන් දැනෙන ඕනම දෙයකට පොඩ මාරුවෙන් මාරුවට දාන්න. එකකටම දානව වෙනුවට තවත් එකකට දාන්න. ඒක බලන්න. ඊළඟ අලුත් අලුත් තැනක් මතුවෙනවා. ඒකටත් දානවා. පොඩක් අර හොඳට කයේ මේ ක්‍රියාශීලීත්වයක් හදා ගන්නවා නම් කයේ පොඩි ගැම්මක් හදා ගන්නවා නම් මේ හිතේ ගැම්මක් හදා ගන්නවා නම් මේක මේ ඒකට කැමැති කැමැති තැනට යොමු කිරීමේ ඊට පස්සේ ඒ හරහාම එන ඒ ආවේගය නැත්තම් ඒ එන ශක්තියෙන් ඉස්සරහට යන්න පුළුවන්. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මූලික කමඨාන් ලෙස ආස්වාස ප්‍රස්වාසය ප්‍රගුණ කළෙමි. පරයන්ක භාවනාව. මම සිටිමි කියා වාඩි වී ටික වේලාවක් හුස්ම දෙස බලා සිටිමි. ක්‍රමෙන් හුස්ම රැල්ල වේගවත්ව කෙටිවත් යන අයුරු නිරීක්ෂණය කළෙමි. තවත් විටක එක් නාස්පුඩුවක රස්නයක්ද අනෙක් අනෙකේ සිසිල්ල හුස්ම රැල්ල යන්නාසේ දැනින. ඉන්පසුව නාසිකාග්‍රයෙන් හුස්ම වදින විට එතනට මම හිත යොමු කළෙමි. ටික වේලාවක් එසේ නිරීක්ෂණය කළෙමි. හුස්ම රැල්ල වදින තැන හා හුස්ම වැටීම ක්‍රමෙන් අඩුවී ගොස් නිශ්ශබ්ද පරිසරයක සිටින බවක් හැඟුණි. ටික වේලාවක් එලෙස සිටින විට සුදු ආලෝකමත් භාවයක් නැවත ඇති වී ගොස් කහපාට ආලෝකයේ ක්‍රමෙන් ලා කොළ පාට හා දම් පාට ආලෝකයක් දකින්න ලදී. ඔබ වහන්සේ දුන් කමඨහන් මතක් වී ආලෝකයේ බැලීමෙන් හිත නිදහස් කර නැවත ආනාපානසති භාවනාව ප්‍රගුණ කෙලිමි. නැවතද මා ටික වේලාවක නිසංසලව තනි වූ හුදකලාවක අතරමං වූ බවත්, කය නිසල්මනේ සිටින බවත්, හිත තව තවත් තවත් තැනක වෙන් වී සිටින බවත් හැඟිනි. බොහෝ වේලාවක් කෙලෙස සිටි මම නින්දෙන් පිබිදුන්නාක් මෙන් ඇස්හැර බලන විට එතන අසුන්වල වාඩි වී සිටි අයද නැති බවත් මාගේ ශරීරයේ හරිම සැහැල්ලු බවත් මට තේරුම් ගියා. හොඳයි. දිගට කරන්න. ඒ කියන්නේ හිතේ දැන් ක්‍රමේ ටිකක් අහු වෙලා තිනවා. හිතේ සමාධි ලක්ෂණ මතුවෙනවා. දැන් අර කළා තියෙන එකත් හොඳයි. දැන්ම ඔය ආලෝක දිහා බලන්න යන්නත් එපා. ආනාපාන සතියත් එක්කම ඉන්න. ඒ හරහාම හිතේ තව තව සමාධිමත් භාවය වර්ධනය වේවි. ඒ කියන්නේ කෙරලා තියෙනවා හොඳයි. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී අනදීමකින් තොරව සක්මනේ යෙදිය හැක. ස්පර්ශයේ රළු බව, ගොරෝසු බවද, සියුම් බවද අද්දුටු වෙමි. තවද දිගට කරගෙන යාමේදී විලුඹ වදින තැන මද රත් වීමක්ද තේජෝ ධාතුව කියලා වරහන් ඇතුලේ තියෙනවා. ඇඟිලි වදින තැන්වල සිසිල් වීමක්ද එතන වරහන් ඇතුලේ වායෝ ධාතුව අත් විඳිමින් ඇතිවෙමින් නැතිවෙමින් යන බව වටහා ගත්තා. දිගට ඇවිදීමේදී සිහින් සිලිඳු බවක් යටිපතුලට දැන්නා. ශරීරය සැහැල්ලු බවක්ද ශරීරයේ බර අඩු බව නිරීක්ෂණය කළා. ආදුනික යෝගිනියෙක් මේ උපදේශ පතමි. හොඳයි. කරලා තියෙනවා හොඳයි. සක්මණේදිත් අර කියලා තියෙනවා වගේ Tamanට පුළුවන් නම් කිසිම මෙනෙහි කිරීමකින් තොරව දැනෙන දේත් එක්ක ඉන්න. ඒ කියන්නේ හිත දැන් ටිකක් හුරු වෙලා තියෙනවා. නැත්නම් দমনය වෙලා තියෙනවා. හිත මේ සරල අරමුණක් එක්ක ඉන්න. බොහොම උපේක්ෂා සහගත අරමුණක් එක්ක ඉන්න. දැන් මේ දේවල් يعني අපිට මුලින් ඒ තරම් නොදැනුණාට අලුත් අලුත් ලක්ෂණ තව මෙතන තියෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි තුමේ ටයිල් පොලෝක සක්මන් කරනකොට මෙතෙන් තද ගතියක් දැනෙනවා. නමුත් ඊට අමතරව මේකේ සිනිඳු ගතියක් තියෙන්නත් පුළුවන්. අමතරව සිසිල් ගතියක් තියෙන්නත් පුළුවන්. ඒ වගේ අපි අනිත් වෙලාවටත් අපි උත්සාහත් වෙනවා නම් කලින් නොදකපු යම් යම් ලක්ෂණ මතු කරගන්න අවස්ථාවක් තියෙනවා. එංගමයි මේ යටිපතුලේ තව ටිකක් විස්තරات බලන්න පුළුවන්. ඉස්සලා විලුඹද වදින්නේ, ඇඟිලිද වදින්නේ, ඇඟිල්ල නම් කොයි ඇඟිල්ලද? ඔන්න ඔයගේ නිකන් තව විස්තර බලන සුළුව ඔය කටයුත්ත කරන්න. එතකොට තමයි අන්න තව මේක සූක්ෂම වෙලා නැත්තම් සියුම් වෙලා තව ඉස්සරහට යන්න පුළුවන්. කළා තියෙනවා හොඳයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. පරයන්ක භාවනාවේ නියැලෙන විට සිහිය තිබිය නමුත් නොදැනීම එහාට මෙහාට වෙනෙන ගතිය තිබෙනවා. එලෙස එක දිගට සිදු නොවේ. විටින් විට සිදුවේ. එලෙස සිදුවීම පැහැදිලි කර දෙන්න. ඔව් පැහැදිලි කරන්න කියන්නේ ඉතින් ඕක වායෝ ධාතුවේ ස්වභාවයක් කියලා කියන්න පුළුවන්. දැන් ඕක වෙන්න ඉඩ හරින. Tamanට ඕක ඒ තරම් කරදරයක් නැත්තම් එක පාටම ඕක නවත්තන්න යන්න එපා. වෙන්න ඉඩ හරින. ඒ කියන්නේ දැන් අපිට ධාතුන්ගේ හැසිරීම ඇත්තටම පාලනය කරන්න අමාරුයි. ඉතින් අපි හිතාගෙන ඉන්නවා මේ කය මගේ, මේ කය මම, මේක මට ඕන ඕන විදිහට හසුරවන්න පුළුවන් කියලා. නමුත් අපි මේ භාවනාවේ යෙදෙන්න යෙදෙන්න තේරෙන්නේ තේරෙන්නේ ඇත්තටම මේකේ මේ ධාතු ලක්ෂණ ටිකක් තියෙන නැත්නම් ධාතු ස්වභාවයක් තියෙන්නේ. ඒ ධාතු ස්වභාවයන් මතුවෙන්නේ මට ඕන විදිහට නෙමෙයි. ඒගොල්ල පවතින්නේ මට ඕන කාලයක් නෙමෙයි. නැති වෙලා යන්නේ මට ඕන වෙලාවටම නෙමෙයි. ඉතින් මේ හරහා තමයි අපි තේරුම් ගන්නෙ මේක මට පාලනය කරන්න බෑ. මේක මගේ අනසක යටතේ නෙමෙයි තියෙන්නේ. ඒ පැත්ත තේරෙන්න ඉතින් මේ වගේ පොඩි මේ කායික වශයෙන් යම් යම් දේවල් අපිට මුහුණ පාන්නත් සිද්ධ වෙනවා. ඒ නිසා අපි හිතන් හිටියට මේක මම කියලා මගේ කියලා අපි කැමති විදිහටම නෙමෙයි මේ කය හැසිරෙන්නේ. ඒ නිසා මේවා වෙන්න ඉඩ හරිමින් අපිට පුළුවන් නම් මේ සිද්ධියෙන් අයින් වෙලා කය පැද්දෙනවා යම් චලන වීමක් වෙනවා ඒක දැන් මේ මගේ කයක් නෙමෙයි මේක මේක මම නෙමෙයි මේක හුදු කයක් මෙතනදී හතර මහා ධාතුවක් ඒ ධාතුව එයාට ඕන ඕන විදිහට කරදර කරනවා ඕන ඕන විදිහට හැසිරෙනවා. ඉතින් අපිට තියෙන්නේ පොඩ්ඩක් ඒකෙන් එළියට ඇවිල්ලා මෙයා මේ දඟලන හැටි, වෙනස් වෙන හැටි, ඇතිලා නැතිලා නැ හැටි, නැත්නම් විවිධාකාර විදිහට එයා මතුවෙන හැටි, කැමති වෙලාවක් එයාම පවතින හැටි, එයාම අවසන් වෙලා යන හැටි. අපි පැත්තකින් නම් බලන් ඉන්නවා. එහෙම බලන්න බලන තමයි අපි තුල ප්‍රඥාවක් වැඩෙන්නේ. නැතු අපි මේක මේ පාලනය කරන්න ගියා කියලා ඒ ප්‍රඥාව වැඩෙන අවස්ථාවක් නැහැ. ඒ නිසා මේක පාලනය කරන්න යනවට වඩා හොඳයි මේකට මෙහෙම වෙන්න ඉඩ හරිමින් අපි පැත්තකට වෙලා මේක නිරීක්ෂණය කරමින් යන්න. මා ආදුනික යෝගියෙකි. පළවෙනි එක නිවසේදී භාවනාව පටන් ගැනීමට පෙර තෙරුවන් නැමදිය යුතුයද? වෙනත් වතාවන් තිබේද? කමන්නයි ඉතින් කරන්න පුළුවන් නම් හොඳයි. ඒ තුලින් අර පොඩි අපේ හිතේ ශ්‍රද්ධාවක් වර්ධනය වෙනවා. හිතේ හැඟීමක් ඇති වෙනවා මේක මේ බුද්ධ ගෞරවයෙන් කරන්න ඕනේ කියලා. ඒ වගේම හිතේ යම් සතුටක් ඇති වෙනවා. එහෙනම් තෙරුවන් වැඳලා මේ භාවනාව කරනවා කියන එකේ වැරද්දක් නන්නේ. දෙවෙනි ප්‍රශ්නය ආධුනිකයෙකු ආනාපාන හෝ හුස්ම පිම්බීම හැකිලිම හෝ සක්මන් භාවනාව කොපමණ වේලාවක් කළ යුතුද? පුළුවන් තරම් කරන්නයි තියෙන්නේ. ඉතින් තව ඉතින් අර වතාවත් එහෙම කරන්න ඕනේද කියලා අහනවා. පුළුවන් නම් ඉන්න පරිසරයෙන් පිරිසුදුව තියාගන්න. මොකද භාවනාවක් කරන යෝගියෙකුට නිකන් පරිසරය හැමතැනම විසිරිලා බොහොම අවුල් සහගත නම් නිකන් කුණු රොඩු හැමතැනම තියෙනවා නම් ඒ හිතේ හරි අමාරුයි. නමුත් තමන් ඉන්න පරිසරය බොහොම පිරිසුදු නම් කොට්ටමෙට්ට ටික පිළිවෙලකට තියෙනවා නම් ඉන්න තැන පිළිවෙලකට තියෙනවා නම් අතුපතු ගාලා තියෙනවා නම් සක්මන දැක්මහ සක්මන දැක්කහම බොහොම පිරිසුදුවට තියෙනවා නම් අන්න භාවනා කරන මානසිකත්වය හැදෙනවා. ඒ නිසා ඒ වතාවත් ටික කෙරලා තියෙනවා නම් භාවනාව පහසු වෙනවා. ඔකටම කියනවා මේ අ කියන්නේ බොජ්ජංග වර්ධනය වෙන මට්ටමේදී පවා ඔක ප්‍රයෝජනවත් වෙනවා කියලා කියනවා. වස්තු විසද කිරියතා කියලා ඔකට මේ අට කතාව එහෙම නමකුත් දීලා තියෙනවා. ඒ කියන්නේ අර තමන් ඇසුරු කරන දේවල් බොහොම පිරිසුදුවලට පිළිවෙලකට එහෙම තියෙනවා නම් ඒක භවනාවට හරි ප්‍රයෝජනයි. ඒ නිසා ඒ වගේ ඒ තමන් ඉන්න පරිසරය හොඳට පිළිවෙලකට හදලා يعني පිළිවෙලකට තියලා අතුපතු ගාලා ඊට පස්සේ හිමීට භවනාවට වාඩි වෙනවා නම් ඒක හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අර ආධුනිකෙක් වශයෙන් කොච්චර කරන්න ඕනේද කියන එකට වැඩියෙන් පුළුවන් නම් කමක් නැහැ සක්මනේ යෙදුනට. මොකද පැය පැය වගේ කරන්න පුළුවන් නම් සක්මන පැයයි පරයන්ක පැයයි වගේ කරන්න පුළුවන් නම් වඩා හොඳයි. ඉතින් එච්චර වෙලා නැත්තම් අපිටම විනාඩි 45ක් සක්මන කරනවා 45ක් පරයන්ක කරනවා. තුන්වෙනි ප්‍රශ්නය සක්මන් භාවනාව කර වෙහෙසටපත් වූ විට විවේක ගැනීමේදී ඒ වේලාව තුල සමතලේ සමතේ වැඩි යුතුයද හුදකලාව සිටිය යුතුයද? ඇත්තටම ඔතෙන්දී අපි වඩන්න ඕනේ සමතේද විපස්සනාවද කියලා එකපාරට අපිට නිශ්චයකට එන්න බෑ. ආධුනික මට්ටමේදී වැඩෙන්නේ කොයි පැත්තෙන්ද ඒ විදිහට වැඩෙන්න දෙන්න. මේක මොකක්වත් පාලනය කරන්න යන්නේ නැතුව. ඒ කියන්නේ දැන් අපි හිතේ අපිටම දැන් උදාහරණයක් වශයෙන් දැන් සමහරලාට ඉතින් මමත්වය කියනවා. ඉතින් ආලෝක සබයන් එහෙම පහල කරනවා. ඔන්න සමත පැත්තෙන් වැඩෙනවා කියලා. නමුත් ඒක වළක්වන එක ඒක තරම්ම සුදුසු නැහැ. දැන් මොකද වැඩෙන භාවනාවනේ. හිත හිතේ දැන් වැඩෙන ස්වභාවයක් තියෙනවා. සමාධිපත දියුණු වෙගෙන එනවා. තාම මේ ප්‍රථම වතාවට සමාධියක් හැදීගෙන එන්නේ. ඉතින් ඕක නවත්තන්න සුදුසු නෑ. එහෙනම් හැදීගෙන එන්න දෙන්න. මේක මේ සමතය හැදීගෙන එනවායි කියලා බය වෙන්න අවශ්‍ය නෑ. හැදෙනවා නම් සමාධි ස්වභාවයක් හැදිද්දෙන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ නිසා අපි මෙතෙන්දී සමතයේද විපස්සනාවද කියලා මේ මුලින් හදන්න ඕනේ මොකද්ද කියලා ඒ තරම්ම බිය විය යුතුවත් ඒක පාලනය කළ යුතුවත් නැහැ. මොකක් හෝ හැදෙන ඒ ප්‍රඥා පැත්ත වේවා, සතිය පැත්ත වේවා, සමාධිය පැත්ත වේවා හැදෙන කොයි දෙයක් වුණත් මුලදී ප්‍රයෝජනවත්. ඒ නිසා පාලනය මේ තමන් මේක පාලනය කරන්න යන්න අවශ්‍ය නැහැ. හිත රුචි කරන්නේ මොකද්ද? ඒ පැත්තෙන් වැඩිද්දෙන්. හතරවෙනි ප්‍රශ්නය මෛත්‍රිය හා බුදුගුණ භාවනාවන් හඬ නගා කිව යුතුයද? එය කරන්නේ කෙසේද? එහෙම හඬ නගා නම් කියන්න ඕනේ නැහැ. මෛත්‍රී භාවනාව වුණත් තමන්ට හිතින් හිතන්න පුළුවන්. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කියලා. ඉතින් තමන්ට හිතින් හිතීමක් කරන්නේ. ඉතින් හන්නගාන් කියන්න ගියාම එක පැත්තකින් වෙහෙසයි. අනිත් පැත්තෙන් තමන්ට කියන්නේ මේකට සෑහෙන ශක්තියක් වැය වෙනවා. අනිත් එකට හිත ඒතකොට විතර්කෙත් බර වැඩි. නමුත් ඒතකොට සමාධි වෙන්න සමාධි වෙන්නෙත් නැහැ. මොකද හයියෙන් යනවනේ. නමුත් Taman හිමි දැන් සමාධියක් හැදෙන්න නම් විතර්කෙ කෙටි වෙන්න ඕනේ ඊළඟට. මේක මේ පටන් ගනිද්දී ඔන්න Taman පටන් ගන්නවා මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, ඔහොම කියලා පටන් ගන්නවා. ටිකක් ඔක කෙරීගෙන යනකොට සමාහට ඕනනම් මේක අඩුවෙන් කියන්න පුළුවන්. වචන 10ක් කියනකොට ඔන්න 5ක් කියනවා. 5ක් කියනකොට 3ක් කියනවා. අන්න ඒ වගේ මේක අඩු කරගෙන යන්න පුළුවන්. ඔය ක්‍රමයේම ඇත්තටම බුදුගුණ භාවනාවටත් යොදන්න පුළුවන්. මුලදී ඕනනම් බුදුගුණ නමේම ඉඩ කරනවා. නමේම ආරං කරනවා. ඊට පස්සේ ඕනනම් 8ක් කරන් කරනවා. ඊට පස්සේ ඕනනම් 5ක් කරන් කරනවා. ඊට පස්සේ ඕනනම් 1ක් කරන් කරනවා. ඊට පස්සේ යන ඒ හරහා යන හිත ඒකාග්‍ර වෙන්න ගන්නවා. සමාධිමත් වෙන්න ගන්නවා. ඉතින් ඒ හරහා ඉතින් හිතේ සමාධියක් හැදුනා නම් ආනාපාන සතියට හැරෙන්න පුළුවන් ඕන. ඊට පස්සේ පිම්බීම හැකිරීමට හැරෙන්න පුළුවන්. ඒ වගේ අර ප්‍රධාන කර්මස්ථානයට යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. පස්වෙනි ප්‍රශ්නය ශරීරයට දැනෙන වේදනාවන් භාවනාවෙන් නැති කර ගැනීමට ක්‍රමයක් තිබේද? ඒක ප්‍රයෝජනට ගන්නයි තියෙන්නේ. ඒක ඉතින් ඒකයි මම කිව්වේ ඒක පාට මේ වේදනානුපසනාවට යන්න එපා. කායනුපසනාවේ ඉන්න. කායනුපසනාවෙන් හොඳට හිතේ සමාධිමත් භාවයක් හැදෙන්න ඉඩ දෙන්න ඊළඟට හිතේ ප්‍රමෝදයක් හැදෙන්න ඉඩ දෙන්න ඊට පස්සේ වේදනාව කරදරයක් නෙමෙයි අත්‍තරම ඊට පස්සේ වේදනානුපසනාව කියන්නේ භාවනාවේම ඊළඟ පියවරක් වෙනවා තමන්ට ඊළඟට ඉස්සරහට යන්න ඕන කරන අමුද්‍රව්‍ය ටික අන්න සපේනවා වේදනානුපසනාවෙන් එතකොට මේ මතුවෙන වේදනාවක් දිහා මම මේ කතා කරන්නේ දුක් වේදනාවක් සම්බන්ධයෙන් දුක් වේදනාවක් දිහා බලන්නේ නිකන් ගැටෙන මුහුණුවරකින් නෙමෙයි. දැන් මේ ඉස්සරහට යන්න පුළුවන් මේ ආයුධ ටික තමයි දැන් මේ එනලා පූජා කරලා තියෙන්නේ. එහෙන් ප්‍රයෝජන ගන්නයි අපිට තියෙන්නේ. හයවෙනි ප්‍රශ්නය ඒක භාවනාවේ ප්‍රශ්නයක් නෙවෙයි. ආහාර ගැනීමේදී ප්‍රත්‍යවේක්ෂා නොකර ආහාර වැළඳීම වරදක්ද කියලා. සතියෙන් ගන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. <laughs> මොකද ඒතර හොඳ අවධානයෙන් ඉන්නේ. ඒතර මේ ප්‍රත්‍යවේක්ෂාවක් ලොකුවට නැහැ. හැබැයි අත යන හැටි බලන් ඉන්නවා. ඊළඟට අනනවා. ඔක්කොම අවධානයෙන් ඉන්නේ. හිත නිශ්ශබ්දයි. ඊළඟට කටට ගන්නවා. ඊළඟට කටේදී හපනවා. ඔන්න රස දැනෙනවා. ඔන්න ගිලිනවා. ඉතින් ඒ ඔක්කොම ටික සතියෙන් කරනවා. එතකොට ඉතින් ප්‍රත්‍යවේක්ෂාවක් කරනවා කියලා ආයිත් අපි හිතලා මේක මෙන්න මෙහෙම වෙනවයි අරම වෙනවයි කියලා හිතින් විතර්ක කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ක්‍රම දෙකම මේ නිවැරදි කියන්න පුළුවන්. කියන්නේ ඕනේ නම් අපිට ප්‍රත්‍යක්ෂා කරන්න පුළුවන් ඔන්න මේක පිළිකුලයි නැත්නම් මේකේ ධාතු ස්වභාවයක් තියෙන්නේ කියලා එහෙම කරනවා. ඊට පස්සේ කොහොම නිශ්ශබ්දව මේ අවධානයෙන් මේ කෑම ගැනීම ගැන සතිය වඩමින් කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ අතිපූජ්‍ය ස්වාමින් වහන්සේ මේක ධර්මදේශනාව සම්බන්ධයෙන් ප්‍රශ්නේ. ඊයේ දින ඔබ වහන්සේ විසින් කරන ලද ධර්මදේශනාව සම්බන්ධයෙනි. අපගේ සිතුවිලි අතීත අනාගත වශයෙන් හෝ දේශගත රාග නිශ්චිත වශයෙන් එන සිතුවිලි නිසා අප මම් මුලා වන ආකාරයෙන් ඉන් ආකාරයත් ඉන් මිදෙන සැටිත් ඒ වාට පාඩුවේ යන්නට ඉඩහැර බලා ඉන්නට පමණක් පුහුණුවන අයුරු දැඩි ලෙස අවධාරණය විය. ඒවා තුලට විඥානය එකතු වී අපව සංසාරයේ සැරිසරන සැටිත් දුට් වෙමි. ප්‍රඥාව පහළ වූ වාසය දැනුනි. භාවනාව කරන විටත් මේ සිතුවිලි වලට යටවෙන නිසා සිත එක අරමුණකට ගන්නට නොහැකි වන අයුරුත් අවධාරණය විය. එම විවිධ කුසල් අකුසල් සිතුවිලි වලට පාඩුවේ යන්නට ඉඩහැර බලා සිටින්නට පුරුදු පුහුණු වුවහොත් මොනතරම් සහනයක් දැයි සිටේ. විරිය ධර්මි මම ධර්ම කරුණු මෙම ධර්ම කරුණු භාවනාවටම ගලපා ගන්නා අයුරු මදක් පැහැදිලි කර දෙන්න. සිතන පතන අයුරින්ම ස්වාමින් වහන්සේගේ නිවන් දොර ඇරේවා. මම හිතුණා මට හිතුණා හැබැයි මේක විස්තර කෙරුණා කියලා. භාවනාවට යොදා ගන්න හැටි ඒක يعني අතන මුලදී ඕක ඒ තරම්ම අපි හිතුවා කියලා අපිට තේරෙන්නේ නැහැ. මොකද අපිට තාම يعني අපි හිතින් හිතනවානේ මේ කරන හැටි ගැන. නමුත් ඕක ඇත්තටම කරන්න ගත්තට පස්සේ තමයි ඒක ලිහිලා යන්නේ. ඒ නිසා තමන් තාම චිත්තානුපස්සනාවක් පටන් අරන් නැත්නම් එකපාරටම පටන් යන ගන්න එක සුදුසු නැහැ. මොකද අර ඊයේත් මම මතක් කළා වගේ බුදුරජාණන් වහන්සේ කියන අර අනුතර ඇඟවීම පොඩ්ඩක් සිහි කරන්න වටිනවා. මොකද අපි හිත දිහා බලන්න ගියාම අපි තුල තහවුරු වෙච්ච සතියක් නැත්නම් අපි ඉන්නේ දුර්වල තැනක නම් හිතේ දුවන විවිධාකාර කෙලෙස් ස්වභාවයන් අපේ අපිව එයාගේ යටතට ගන්නවා. අපි ටික ටික දුර්වල වෙනවා, එයා ටික ටික ශක්තිමත් වෙනවා. අන්තිමට අපි සම්පූර්ණයෙන්ම දුර්වලලා ගිහිල්ලා එයාගෙම වහලෙබ් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉස්සෙල්ලා හොඳට තහවුරු වෙච්ච සතියක් හදාගන්න. හිතේ සම්පජඤ්ඤය හොඳට හදාගන්න. ඊට පස්සේ චිත්තානුපස්සනාවට යන්න. ඒ නිසා මට මේ තේරෙන ප්‍රශ්نين තේරෙන්නේ තාම ඉතින් එච්චර ගිහිල්ලා නැහැ. ඒ නිසා කායනුපස්සනාවෙන් හොඳට ඒ වමනා කරන හැකියාවන් ටික හදාගන්න. වේදනානුපස්සනාවක් කරනවා නම් ඒකෙන් හොඳට ඒක හදාගන්න. මොකද මේ කුසලතාවයන් අපි හදාගන්න නැතුව මේ ඉස්සරහට යන්න කියලා හදිස්සි වීමෙන් තරම් පළක් නැහැ. මොකද මේ ටික හදාගන්න හදාගන්න කායනුපසනාවේ හොඳින් යෙදෙන්න යෙදෙන්න අන්න ඒ කුසලතාවේ හැදෙනකොට Tamanට විශ්වාසය ඇති වෙනවා මේ කරන්නේ කොහොමද කියලා. දැන් ටිකක් විස්තරත් ඇහෙනවා. අපි දුමුදන බණකුත් අහලා තියෙනවා. ඉතින් මේක කොහොමද දැන් කරන්න ඕනේ කියලා Tamanටම තේරෙන්න ගන්නවා. ඉබේටම හිත දිහා බැලෙනවා. මොකද කය හොඳට සංසිඳනවා, වේදනාවන් සංසිඳනවා. දැන් අරමුණක් වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන දැන් හිත. එතකොට ඉබේටම හිත දිහා බැලෙනවා. එතකොට නිකන් අර මෙතන ක්‍රමානුකූලව පඩියෙන් පඩිය යනවා වගේ ගමනක් මිසක් අපිට එකපාරට මේක સિદ્ધාන්ත දැනගත්ත පමණින් කරන්න අමාරුයි. අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ඒකත් මේ ධර්මදේශනාව පිළිබඳ. හරි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ සමුදේ සූත්‍රයේ දේශනා කළ ආකාරයට සිතුවිලි වලට සිතුවිලි වලට ප්‍රත්‍යය නාම රූප යයි මම තේරුම් ගතිමි. නමුත් නාම රූපේ නාමය නාමය යන්න වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරයි. එම නිසා නාම රූප තුල චේතනා වරන් හිතේ තියෙන සිතුවිලි අන්තර්ගත නොවේද මේ කරුණාවෙන් පහදා දෙන්න. ඔව් ඇත්තම ඔතන පොඩ්ඩී වැරද්දක් තියෙනවා ප්‍රශ්නේ ඉදිරිපත් කරපු තැන බුදුරජාන් වහන්සේ කියන්නේ සිතුවිලි වලට හේතුව නාම රූප කියලා බුදුරජාන් වහන්සේ කියන්නේ හිතට චිත්තය චිත්ත කියන වචන පාවිච්චි කරන්නේ චිත්තයට හේතුව නාම රූප කියලා කියන්නේ. එතන චිත්තය කියන අදහස ගත්තාම අපි ඊයේ පොඩ්ඩක් අර පැහැදිලි කරන්න උත්සාහත් වුණා. ඒ කියන්නේ මුලම ස්වභාවයක් ගන්න වෙන විඥානය කියලා. විඥානයේ ප්‍රත්‍ය තමයි අත්‍තරම නාම රූපේ වශයෙන් පෙන්වන්නේ. ඉතින් අර විඥානේ තව ටිකක් කෙලස් බරිත වුණාම නැත්නම් මේ නාම රූපය ආවට පස්සේ ඒ නාම රූපය අසුරු කිරීම තුලින් අන්න ඒකේ කෙලස් හට ගන්නවා. නැත්නම් ඒකේ වර්ණවත් වෙන්න ගන්නවා. විචිත්‍ර වෙන්න ගන්නවා. කෙලසුන්ගෙන් තෙත් වෙන්න ගන්නවා. ඒ ස්වභාවය තමයි අත්‍තරම චිත්ත කියලා කියන්නේ. ඉතින් අතර විඥානපච්චය නාම රූපං කියලා අපි අහලා තේනවනේ. මේ ඒ ඒක තමයි උතන විස්තර කරන්නේ. දැන් විඥාණය නාම රූපයට ප්‍රත්‍ය වෙනවා වගේම නාම රූපයත් විඥාණයට ප්‍රත්‍ය වෙනවා. ඒක ඇවිල්ලා අලුත්, ඒ කියන්නේ මේ ඒක ඇවිල්ලා ඊටාම සූක්ෂම සම්දිස්ථානයක්. දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපම් නාම රූප පත්‍ය සලආයතනං කියලා ඒ දිගට යනවා. නමුත් මෙතන විශේෂ සම්දිස්ථානයක් තියෙනවා. මේ විඥානයේ නාම රූපයටත් ප්‍රත්‍ය වෙනවා නාම රූපයේ විඥාණයටත් ප්‍රත්‍ය වෙනවා. ඒක තමයි අර ඊයේ මම ඉදිරිපත් කරපු මේ නල කලාප සූත්‍රයේදී සරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඕකම බුදුරජාන් වහන්සේත් මහා නිදාන සූත්‍රයේදී පැහැදිලි කරනවා. මෙතන තියෙන්නේ නිකන් දියසුලියක සබහායක් වගේ එහෙමයි කියලා අතිපූජ්‍ය කටිකුරුන්ද ඥානানন্দ සාමිනහන්සේ එමත් විස්තර කරනවා. ඒ කියන්නේ දැන් දියසුලියක් වුණත් එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිය ධාරාවන් දෙකක් එකිනෙක නිකන් ඝට්ටණය වීම තුලින් තමයි එතන සුලියක් හැදෙන්නේ. ඒක වගේ තමයි කියන මේ නාමයත් නාම රූපයත් විඥානයත් අතර මේ සිද්ධ වෙන කරකැවිල්ල. මේ සිද්ධ වෙන වටය කියලා කියන්නේ වෘත්තයක් වශයෙන් මේක නැත්තම් වටයක් වශයෙන් දිය සුලියක් වගේ මේක නිකන් කැරකෙන්න ගන්නවා. එකිනෙකට ප්‍රත්‍යවේයමක් තියෙනවා. විඥානයේ නාම රූපයට උදව් කරනවා, නාම රූපය විඥානයට උදව් කරනවා. ඉතින් එහෙම ගත්තහම ඔතන මොකක්වත් ඔතන පැටලෙන්න දෙයක් නැහැ. දැන් මේ නාම රූප කියලා කියන එකේ නාම කියන එක ඇත්තරම හිතේ තියෙන සූක්ෂම ස්වභාවයක් නැත්නම් හිතේ දැනුවත් භාවය ඇතිවීමට උපයෝගී වෙන මූලික චෛතසික ස්වභාවයන් ටික කියලා හිතා ගන්න පුළුවන්. ඒක තමයි අර පෙන්වන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. එතකොට දැන් අපිට දැනෙන්න නම් යමක් ඔය පහ අඩුම තරමින් තියෙන්න ඕනේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. එතකොට තමයි අන්න ක්‍රියාත්මක ස්වභාවයකට එන්න පුළුවන්. ඒ නිසා මම නම් හිතනවා එතන මුකුත් පැටලවිල්ලක් නැහැ. අපි දේරුම් පේරුම් කරගන්න තියෙන්නේ ඔතන සිතුවිලි වලටම නෙමෙයි මේ නාම රූපේ ප්‍රත්‍යයයි කියලා කියන්නේ හිතට ප්‍රත්‍යයයි කියලා කියන්නේ. නැත්නම් විඥාණයටයි නාම රූපේ ප්‍රත්‍යයයි කියලා කියන්නේ. හොඳයි. එතකොට ලැබිලා තියෙන ප්‍රශ්නේ එපමණයි කාට හරි වෙනත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් අපි සාකච්ඡාව අවසන් කරනවා. සෝනසෝ ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. මූලික කමටහන ලෙස මම ආනාපාන සතිය කරන්නේ. ඒ තුළ මේ ඉස්සලම් පරයන්කට ගිහිල්ලා ඉඳගෙන ඉන්න විදිය මෙනෙහි කරලා ඊට පස්සේ හුස්ම රැල්ල වැටෙන දිහා බලන් ඉනවා. කියන්නේ ඒක දකිනවා හුස්ම රැල්ල ගන්නවා පිට කරනවා දකිනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට එන්නේ මේ හුස්ම රැල්ල යට කරගෙන අර කයේ දැනෙන දැනීම් ඉස්මතු වෙන. හරි. ඒ තුල ආයි දකින්න බෑ හුස්ම රැල්ල. දකින්න බෑ. එහෙම. ඒ කියන්නේ හුස්ම රැල්ල සම්පූර්ණයෙන්ම තැම්පත් වෙනවද? තැම්පත් වෙන කලින්ම අරව මත වෙනවද? සමහර අවස්ථා ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ල දිගු වෙලා කෙටු වෙලා මේ සියුම් යනවා දැනෙනවා. ඒ කියන්නේ ඒ ඒ ටික සිද්ධ වෙනවා Tamanට දැනෙනවා. දැනනවත් එක්කම අර ටික මතුවෙන්න ගන්නවා. එහෙම සර්. සක්මනේදී මොකද වෙන්නේ? සක්මන මේ පියවර තුනම යනවා. ඒ කියන්නේ දකුණු කකුල වම් කකුල එහෙම කියන්නේ ඊට පස්සේ ඔසවනවා ගෙනියනවා තබනවා කියලා එහෙම යනවා. හරි. ඒක ගොඩක් දුරට සිහියෙන් යන්න පුළුවන්. ඔව් සිතුවිලි අඩුයි. හරි. හොඳයි. සිතුවිලි අඩුයි කියන්නේ දැන් يعني මේ කොනේ ඉඳන් එහා කොනට එනකම්ම හොඳට දැනෙන දේත් එක්ක යන්න පුළුවන්ද? එහෙම ස්වාමීන් මයිකේ ප්‍රශ්නයක් ලිව්වා කලින්. ඒක තුල ස්වාමීන් වහන්සේ මම උත්සාහ කරා ප්‍රශ්න කියන්නේ සිතුවිලි කොච්චර වගේ එනවද කියලා බලන්න. මොකද සිතුවිලි ඒ යනකොට කොච්චර වගේ එනවද කියලා බලන්න උත්සාහ කරා. ඒතර සිතුවිලි තුනක් හතරක් වගේ තමයි එන්නේ. ඒවත් එහෙම ගොඩක් දිගට යන සිතුවිලි නෙමෙයි. හරි. එහෙමනම් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අතනත් ආනාපාන සතිය ඉක්මනට සංසිඳෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන වැඩිලා තියෙනවානේ. සක්මනේදිත් ඒ තරම්ම සිතුවේදී නැහැ. දැන් සිතුවිලි අඩුව අපිට මේ අරමුණේ ඉන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. දැන් එහෙමනම් තව පොඩ්ඩක් මේක මේ මේ පැත්තටම උනන්දු කරලා දෙන්න පුළුවන්. නැත්තම් වර්ධනය කරගන්න පුළුවන්. දැන් අර කොටස් තුනකට කඩනවා කියවනේ. ඒකත් ඕනේ නැත්තම්. එහෙමත් ඒකත් මට හිතනවා සමහරවිට මට ඒකත් ඕනේ නැත්තේ ඒක ඕනෙත් නැහැ. කෙලින්ම දැන් නිශ්ශබ්දයෙන් يعني මෙනෙහි කිරීම සම්පූර්ණයෙන්ම අයින් කළා. ඒ වෙනුවට සම්පූර්ණයෙන්ම දැනෙන දේත් එක්ක නිශ්ශබ්ද මනසකින් ඉඳ ගන්න. දැන් يعني අපි මෙනෙහි දැන් හිතන්න මෙහෙම දැන් හිතන්න කිසිම භාෂාවක් දැන නැති පුංචි ළමයෙක් ඉන්නවා. ඒ පුංචි ළමයාගේ අත මේ පහන් දැල්ලකට පිච්චෙනවා. පිටතට පිච්චෙනවා පිච්චෙනවා කියන්නේ නැහැ නේද? තේරෙනවනේ පිච්චෙන බව නේ රසනේ ගතිය දැනෙනවා. අන්න ඒ වගේ තමයි ඉතින් අපිටත් මේ හැම දෙයක්ම දැනෙනවා, තේරෙනවා. නමුත් අර මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න හිත පිට යන එක වළක්වලා මේ ඒකටම හොඳට හිත යොමු කිරීමේ උවමනාවට. නමුත් දැන් ඒ කටයුත්ත සාර්ථකව හිත කරනවා නම් මෙනෙහි කිරීම අවශ්‍ය නැහැ. දැන් ඒ හින්දා බොහොම නිශ්ශබ්දව මේ කටයුත්තේ යෙදෙන්න. දැන් ඊටාම يعني මෙනෙහි කිරීමක් කරන්නේ දැන් ඔන්න පාදයේ වදිනවා. ඒක Tamanට තේරෙනවා. ඔසවන ඔසවන කොටත් එසවීමත් එක්කම හිත තියනවා. අවධානයෙන් ඉන්නවා. ඊනට ගෙනියනකොට අවධානයෙන් ඉන්නවා. කියන්නේ නැහැ. තබනකොටත් අවධානයෙන් ඉන්නවා. තබනවා. ඒකත් දැනෙනවා. ඒ දැනෙන දැනෙන හැම දෙයක් ගැනමත් අවධානයෙන් ඉන්නවා. ඔන්න ඊළඟ පාදයටත් ඒ විදිහටම යනවා. ඉතින් ඕක කළා එවිලා වාඩි වුණාම ඉක්මනටම හිත තැම්පත් වෙයි. මම සංකමන කරන්න ගොඩක් කැමැති වගේ දැනුණා. හොඳයි. යන විදිහ හොඳයි. ඒ කියන්නේ අතන කියන්නේ අර මේ ඉක්මනට ආනාපාන සතිය තැම්පත් වෙනවා කියන එක මේ යන මට්ටමේදී වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. තැම්පත් වුණාට පස්සේ මතුවෙනවා නම් මේ කායික දේවල් ඒ හැම එකක්ම කියන්නේ එතනින් තෝරගන්න දැන් අපි තුමු පස්තනක මතුවලා කියලා තියෙනවා කියලා. එහෙමනම් ඒකෙන් වැඩි දැනෙන එකක් තෝරගන්න. පහසු එකක් තෝරගන්න. ස්වාමීන් වහන්සේ ඊයේ ප්‍රශ්නේ ඉදිරිපත් කරාට පස්සේ මේ ඒකේ ඔබ වහන්සේ කිව්වේ මේ අර ආනාපාන සතිය බලන්නේ නැතුව පිම්බීම හැකිලිම බලන්න කියලා. ඒ කියන්නේ මම ඊයේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තිබුණේ ඒක අර පපුව ප්‍රදේශයේ චලනය උගුර එහෙම ගිහිල්ලා ඔළුවටම දැනෙනවා ස්වාමීන් වහන්සේ. ගොඩක් වෙලා ඔළුවේ දැනීම තමයි තියෙන ඊට පස්සේ. හරි. අර දැන් වෙලා තියෙන සමහර වෙලාවට දැන් අපි ඔළුවේම දේවල් බලන්න ගියාම ටිකක් මේ කියන්නේ ඔළුව කැක්කුම් පැත්තට එහෙම එන්න පුළුවන්. සංකීර්ණතාවලට එන්න පුළුවන්. හැබැයි මේ අපි බෙල්ලෙන් යට කොටසේ මුළු කය අල්ල ගන්නවා නම් ඒක ප්‍රායෝගික පැත්තෙන් ගත්තාම යම් සහනයක් තියෙනවා. ඒතර හිත තැම්පත් වෙන ගතිය වැඩි. දැන් අපි දැන් සාමාන්‍යයෙන් අපි හිතමු හිතේ වැඩි බරක් යදෙනවා ඔළුව ප්‍රදේශයට. ඉතින් අවධානයේ පැත්තෙන් වැඩි කොටසක් නිකන් ඔළුව ප්‍රදේශයේ තියෙනවා වගේ තමයි දැනෙන්නේ. ඉතින් ඕකෙන්ම අපි ඔළුව ප්‍රදේශය ඇතුළක්ම බලන්න ගියාම සමහරවිට හිත සංකීර්ණ වෙන්න පුළුවන්. හිත නිකන් මේ කියන්නේ ඔළුව කැක්කුම් වලට එහෙම යන්න ඉඩ තියෙනවා. ඒ නිසා නමුත් කයේ යට කොටසේ කොහේ හරි දෙයක් දැනෙන තැනකට දාගත්තා නම් ඒ දැනෙන දැනෙන ලක්ෂණ දිහා බලනවා නම් ඒ තුලින් අර වගේ ප්‍රශ්නේ නැහැ. හොඳට හිත එකඟ වෙනවා අනිත් එක තැම්පත් වෙන්නත් ගන්නවා. කය තුලම ඉන්න ගන්නවා. ඔව් ස්වාමීනි ඒක නොදැනීම තමයි යන්නේ ස්වාමීනි. ඒ ඔළුවට ඔළුවට යන දැනීම. දැන් ඊට පස්සේ මෙහි යට කොටසේ මොකක්වත්ම දැනෙන්නේ නැද්ද? ඒකද කියන්නේ. ඔව් ස්වාමීනි කියන්නේ දැනෙනවා කියන්නේ වැඩියම දැනෙන්නේ ඔළුව. ඔළුවේ දැනීම. කියන්නේ කය කය වෙන කොහෙවත් දැනෙන්නෙම නැහැ. නෑ නෑ ස්වාමීනි. මුලින් මුලින් අහුවෙන්නේ නැද්ද? මුලින් හොවන ස්වාමීන් මේ චලනය වෙනවා අහුවන මුලින්. හරි. ඊට පස්සේ ඔළුවේ තමයි දැනෙන එක ගොඩ වෙලා තියෙන ගොඩක් සමනි පැයකටත් වැඩි වුණත් ඉන්න පුළුවන් ඒ දැනීමත් එක්ක. ඒ කියන්නේ කම්පන සභාවයක්ද ඔළුවේ දැනෙන්නේ කම්පන සභාවක් තියෙන්නේ. ඒක බැලුව එහෙමනම් ඉතින් ඕක ටිකක් බොහොම يعني පරිස්සමේ බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ඒක බර කරලා හිර කරලා දැන් බලන්න ඕම නැහැ. ඒක නිකන් බොහොම يعني එයාටම උමනා තාලයකට එයාටම උමනා වේගයකට ඒක කම්පණය වෙනවා. අපි නිකන් ඔළුවේ ඇතුලේ ඉඳන් මේක බලනවා වගේ වෙන්නේ නැතුව නිකන් පැත්තකින් ඉඳන් වගේ බලාගෙන ඉන්නවා. ඒකට ගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ කියන්නේ දැන් අපිට පුළුවන්නේ දැන් හිතන්න S2කින් බලනවා කියන එකයි S2 සාමාන්‍යයෙන් වෙන කොහේ හරි ඉස්සරහා බලාගෙන ඉඳලා අපි පැත්තකට වෙලා මේක දිහා අවධානය යොමු කරනවා කියන එක අතර වෙනසක් තියෙනවනේ. දැන් දැන් අපි නාසිකාග්‍රේ අවධානයෙන් ඉන්න පුළුවන්. හැබැයි S2කින් නෙමෙයි. දැනීමෙන්. නාසිකාග්‍රේ හුස්ම රැල්ල දැනෙනවා. ඒ ගැන අවධානයෙන් ඉන්නවා. S2 තියෙන්නේ බොහොම يعني හුඟක් වෙලාවට ඔය මේ ආනාපාන සතියේදී වෙන ප්‍රශ්නයක් තමයි අපි හුස්ම රැල්ල දිහා S2 නුත් බලන්න යනවා. එතකොට අන්න ඔලුව කැක්කුම් වලට ප්‍රශ්න වලට එනවා. නමුත් මේක දැන් S2 S2 තියෙන්නේ පහසු විදිහකට. S2 වහගෙන ඉන්නවා. නමුත් ඒ වගේම S2 යොමු වෙලා තියෙන නිකන් බොහොම පහසු තැනකට. අවධානය තියන් ඉන්නවා. හිතේ අවධානය තියන් ඉන්නවා නාසිකාග්‍රේ. අන්න ඒ දේ කරගන්න පුළුවන් නම් මෙතෙන්දිත් අපේ අවධානය විතරක් ඔය ඔළුවේ තියෙන කම්පණයට තියන් ඉන්නවා. ඒ තියන් ඉන්නෙත් බොහොම මෘදු විදිහට. නිකන් බර කරගෙන නෙවෙයි බොහොම මෘදු විදිහට තියාගෙන ඉන්නවා. අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලනවා. එහෙමනම් ඒත් යන්නත් පුළුවන්. දැන් ඊයේ කිව්වෙම ස්වාමීන් වහන්සේ පිම්බීම හැකිලිම බලන්න කියලා. ඔය ඔය විස්තර ටික ආවනම් ඔතන පිම්බීම හැකිලිමට යන්න ඕනේ නැහැ. ඔව් ප්‍රශ්නයක් අද ලිව්වට ඒක දෙන්න බැරි වුණා එකයි මම ඇවිල්ලා කියන්නේ. හොඳයි. ඔව්. කමන්නේ. එහෙමනම් පිම්බීම හැකිලිමට යන්න ඕනේ ඔය විදිහට ආනාපාන සතිය සමනය වෙලා ආපු ගමනක් නම් තියෙන්නේ. ඊට පස්සේ කායික වශයෙන් දැනෙන දේවල් වශයෙන් අපි තුන් පිම්බීම හැකිලිමත් ඇතුළත්ව අනිත් දේවල් ඔක්කොම බැලුවා. බැලුවාට පස්සේ දැන් අන්තිමට ඉතුරුනේ මේ කම්පණය විතරයි. ඒක තියෙන්නේ ඔළුවේ. දැන් ඒක දිහා දැන් බල බල ඉන්න ප්‍රශ්නයක් නැහැ. අන්තිමට ඔය ඔළුව කියන සංඥාවත් මගේ හැරලා යාවේ. يعني දැන් ඕක සියුම් මේකන සියුම් මේකන යන රටාවක් තියෙන්නේ. එතකොට මේ ඔළුව කියන සංඥාව පව අතහැරලා දාන්න. ඒකත් මේ කයේ يعني හිර වෙන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ ප්‍රදේශයේ තියෙන්නේ මෙන්න මේ නමේ තියෙන්නේ කියලා ඒකත් අවශ්‍ය නැහැ. ඒකිනුත් හිත අයින් කරගත්තා. බොහොම සැහැල්ලුවේ හිත. බොහොම සියුම් හිත. ඒ හිත දැන් මේ මොකද්දෝ චලනයක් තියෙනවා. ඒ ඒ චලනය ඇති වෙනව නැති වෙනව. ඒ චලනය ඇති වෙනව නැති වෙනව. ඒක බලමින් ඉන්න පුළුවන්. හොඳයි. ඒක දැනට ගොඩක් දර්ශ වෙනස මේ නිින්ද යනවා හැම ගොඩක් අඩුයි. නිින්ද යනවා අඩුයි. ඔව්. ඒක නම් වෙන්න පුළුවන්. <laughs> රැට නිින්ද යන්නේ නැද්ද දැන්? ආ රැට තමයි ස්වාමීන් වහන්සේ. රැ ගොඩක් වෙලාට අවදියෙන් තමයි ඉන්නේ එතකොට. ඔව්. ඒ කියන්නේ හිත සතිය දියුණු වෙනකොට ওই ප්‍රශ්නේ ටිකක් හිටිනවා. ඒ කියන්නේ දැන් අපි අවදිමත් භාවයක් නේ දිනු කරන්නේ. අවදිමත් භාවයක් දිනු කරන්න දිනු කරන්න හිත කියන්නේ සියුම් අරමුණක පවා අවදියෙන් ඉන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඒකට කියන්නේ හුඟක් වෙලා කරන්න එපා එහෙමනම්. හුඟක් වෙලා කරන්න නැතුව කියන්නේ නිදාගෙන නිදාගත්තම පස්සේ ඕන්නම් මෙතන අල්ලන්න නැතුව නිකන් කයේ කයේ හැලු වෙන ස්වභාවයක් බලන්න. සක්මනක වගේ නිකන් නිරත වෙලා ගිහිල්ලා හිතට ඔව්. සක්මනත් කරනකොට ස්වාමීන් වහන්සේ එහෙම දැනනවා. ඒ කියන්නේ මේ ඔළුවේ කම්පණයට එනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එතනට දාන්න එපා. ඒ කියන්නේ පාදේ දැනීමක් තියෙනවනේ දැන් සක්මනේදී නම්. එතකොට පාදේ දැනීමට දාන්න. ඒක අර එතනත් දැනීමක් එනවා ස්වාමීන් වහන්සේ. ඒකට කමක් නැහැ. පරයන්කේදී ඒක ඕනනම් කරන්න. නමුත් මේ සක්මනේදී පාදේ යටිපතුල දැනීමත් එක්කම යන්න. නැත්තම් අපි අරකම බලන්න ගියාම එතනත් ටිකක් කරදරයි. අල්සොයින්ස් මම මේ භාවනාවට යොමු වෙලා ටික කාලයක් මට එහෙම දන්නේ නැහැ මම. ඒ නිසා කරන ක්‍රමේ වැරදිද කියලා හිතන එකයි මට අහන්න හිතෙනවා. කමන්නේ. ඒක හොඳයි. දැන් ලියාගත් එක හොඳයි. ඒ කියන්නේ අපි සක්මනේදී මේ දැන් යටිපත් තුළ තුළ මේ අවධානය යොමු කරමින් යෑම තුළ විශේෂ ලක්ෂණේ වාසි රසක් තියෙනවා. ඒ කියන්නේ අපි සක්මනේදී ඔළුවේ තියෙන කම්පනයක් බල බලා ගියොත් එහෙම ඒකත් නිකන් අර සම මේ පරයන්කයක්ම වෙනවනේ. ආයි සක්මනේ පරයන්ක වෙනසක් නැහැ වගේ. නමුත් සක්මනේදී එතන එතන පාදයේ වදින තැනට හොඳට අවධානය යොමු කර කර යොමු කර යාම තුළ අපිට ඕන තැනට හිත යොමු කිරීමේ හැකියාව හැදෙනවා. මොකද දැන් එක පළාවක බලන්න තියෙන වම් පාදේ. ඊළඟ වෙලාවේ ඔන්න දකුණු පාදේ. දැන් මේ දෙක අතරත් ඔන්න මේ වෙනසක් වෙනසක් තියෙනවා. ඒ කියන්නේ පරතරයක් තියෙනවානේ. ඒතකොට දැන් හිත එතනට යොමු කරන්න ඕනේ. හිත යොමු කිරීමේ හැකියාව හිත හිතේ පාලනය අපේ අතට එනවා. අපිට ඕන ඕන තැනකට දැන් හිත යොමු කරන්න පුළුවන් හැකියාව එනවා. ඉතින් ඒ වගේ ප්‍රධාන يعني වාසි කීපයක්ම තියෙනවා. ඉතින් ඒ ඒ ටික හදාගෙන දැන් පරයන්කට ගියාම කයේ ඕනම තැනකට ඉක්මනටම ඒ මතුවෙන මතුවෙන ස්වභාවයට ඉක්මනට ඉක්මනට හිත යොමු කරන්න පුළුවන්. ඒ තුරු ස්වාමිනාස ඔළුවේ දැනීමත් එක්කත් සිතුවිලිත් තියෙනවා ස්වාමිනාස. නෑ ඒක තමයි. මේක හිමීට බලාගෙන යෑම තුළ සිතුවිලි ටික නැතිලා යාවේ. නැතිලා යාවේ. දැන් අර සක්මනේදී උනේ සක්මනට හොඳට අවධානය වැඩියෙන් දීම හරහා හිත තැම්පත් වෙන්න ගත්තේ. සිතුවිලි අඩු වෙන්න ගත්තේ. ඒ දෙයින් මෙතනත් වේවි. මෙතනත් දැන් කම්පණයට 100%ක් අවධානය යොමු වෙලා සැහැල්ලුවෙන් ඒක කරගෙන යනකොට සිත කියන්නේ ඒ කියන්නේ සිතුවිලි නැතිවීම ගැන මේ හිතන්න යන්න එපා. ඒක මේකට අවධානය දෙනවත් එක්ක Tamanට තේරෙයි ආ දැන් හිතන්නේ නැහැ කියලා. ඒක ඉබේ වෙයි. හොඳයි. හොඳයි. එහෙමනම් අපි අද වෙනත් ප්‍රශ්න නැත්නම් අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. නැවතත් අපි සවස් 5ට ධර්ම දේශනා වාරයත් සමග මුණ ගැසෙනවා. සිල් දනාටම තෙරුවන් සරණයි.